නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච බරං මේ ගිය භික්ඛු යායන් කතා අபிසල්ලේකිතා චේතෝ විවරණ සප්පායා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සෙය්‍යති දං අප්පිච්ච කතා සන්තුට්ටි කතා පවිවේක කතා අසංසග්ග කතා විරියාරම්භ කතා සීල කතා සමාධි කතා පඤ්ඤා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දස්සන කතා ඒව රූපාය කතාය නිකාමලාභී අකිච්චලාභී අකසිරලාභී අපරිපක්ඛාය මේ ගිය චේතෝ විමුක්තියා අයං තතියෝ ධම්මෝ පරිපක්කාය සංවත්තති තී ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් මේ පාසක මාතෘ සම්බන්ධ කරගෙන සුමානයකට දවසක් බ්‍රහස්පතින්දා සුමානයකට අපි තුල දැනටමත් ඇත්තා වූ මුහුකුරවා කිය නැති චේතෝ විමුක්තිය. ඒ කියන්නේ හිතේ සමාධි ශක්තිය ඒකේ පරමාර්ථ ස්වરૂපනේ චේතෝ විමුක්තිය කියන්නේ. අන්නේ චේතෝ විමුක්තිය මොහු කරවා ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්ම ටිකක්. ඉතින් මේ <clears throat> පළවෙනියෙන් මේක සඳහා කල්යාණ මිත්‍රයෙක්ගේ අවශ්‍යතාවය කල්යාණ මිත්‍රගේ අසුර අපි සාකච්ඡා කරා. ඊගාට සීලයක අවශ්‍යතාවය අපි සාකච්ඡා කරා. අද සරුවචනතේ සඳහන් කරන්නේ මේකේ ස්වාමින් වහන්සේට ඒ සඳහා ඇත්තා වූ යම් කතා ස්වරූපයක් Tamanට ඇහෙන දේවල් වල කතා ස්වරූපයක් ප්‍රධාන වශයෙන්ම දෙතිස් කතාවන්ගෙන් තොරව ඒවට කියනවා තිරච්ඡාන කතා කියලා රාජ කතා චෝර කතා ආදී සාමාන්‍ය ගිහි කාමභෝගී ඇත්තන්ගේ කතා වලින් වෙන්වීමත් මේ අප්පිච්ච කතා ආදී දස කතා වස්තුල යෙදීමත් ඒ මොහුකුරවා නොගිය චේතෝ විමුක්තිය මොහුකුරවා ගැනීම සඳහා අවශ්‍ය වෙනවා කියන එකයි සරුවචනාංශ මෙතනදී මතු කරලා පෙන්නන්නේ. ඒක නිසා මෙතන මේ යම් ප්‍රමාණික කතා සංලාපයක් අවශ්‍ය බවත් සඳහන් වෙනවා. ඒ කියන්නේ අර දෙතිස් කතාවල් වලට වැටෙන රාජ කතා, චෝර කතා ආදී රජුන් පිළිබඳ කතා, හොරුන් පිළිබඳ කතා, කුමාරිකාවන් පිළිබඳ කතා, යුද්ධ කතා ආදී ඒ කතා වලින් හානියක් සිදු වෙනවා සේම කතා නොකරම සිටීමත් ශාසන සංඝ සම්මුතියට પરමාර්ථයට ඒත් බාධා කරනවා. ඒ නිසා සරුවචන් වහන්සේ කළ යුතු කතා දසයක් දස කතා වස්තු වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක නෙවෙයි එකම ස්ථානයක සඳහන් වෙලා තියෙන මේගිය ස්වාමීන් වහන්සේටත් සරුවචනාචේ මතක් කරනවා. ඒ මුහුකුරවා නොගිය මෝරවා ගත්තේ නැති පැසවීමටපත් වෙච්ච නැති ඒ චේතෝ විමුක්තිය චිත්ත සමතය සම්පූර්ණ කර ගැනීම සඳහා මේ කතා ස්වභාවය අවශ්‍යයි කියලා. ඒ කතාවේදීත් මේ අபிසල්ලේකිතාය චේතෝ විවරණ සප්පාය. ඒ කියන්නේ මේ කතාව මේ පුද්ගලයාට තව තවත් විවේකය එහෙම නැත්නම් පිරිසිදුව පැත්තකටලා ඉන්න ගතිය වැඩි කරන කතාවක් වෙන්න ඕනේ. චේතෝ විවරණ සප්පායා කියන්නේ Tamange හිතේ තියෙන ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ විෂමබර භාවය අවශ්‍ය වේලාවට වීරිය නැතිකම නිසා කුසීතකම නිසා භාවනාව සමත භාවනා ආදී කඩා වැටෙන හැටි ඒ වාගේම ඒ ඉන්දිය සමතාවයට අදාළ කරන කතා මේ තියෙනවා. ඒ කතා තමන්ගේ தত্ত্বය විවරණය කරන එකක් වෙන්න ඕනේ. ඒක නිකන් තමන්ට අදාළ භාවයක් තියෙන්න ඕනේ. නිකන් අල්ලාප සල්ලාප කතාවකුත් නෙවෙයි අනුන් පිළිබඳ විවරණ කතාවකුත් නෙවෙයි. තමන්ගේම චරිත ලක්ෂණ, ඉන්ද්‍රිය ධර්මයන්ගේ අඩුපාඩුකම්, විෂම භාවයන් විස්තර කරලා දෙන විදිය නිසා ඒක තනවාඩන කතාවක් වෙන්න ඕනේ. රිදවන කතාවක්, බාධා කරන කතාවක්, කොනහන කතාවක් වෙන්න බෑ. නැත්නම් කතාව සඳහා වෙන කතාවක් වෙන්නත් බෑ. ඉතින් ඒක සරුවත් යන සඳහා කරන්නේ අபிසල්ලේ කිතාය චේතෝ විවරණ සප්පාය. ඒ පුද්ගලයාගේ හිත දැනට හිර වෙලා තියෙන තැන දැනට Tamanට මේ ඉදිරියට යන්න බැරුව බාධා වෙලා තියෙන තැන විස්තර කරන්න ඕනේ. එහෙම නැත්නම් නීවරණ, නෙය්‍යා වරණ ධර්ම, වංචනික ධර්ම හෙලි කරන ආකාරයේ කතාවක් වෙන්න ඕන. එතකොට අර අபிසල්ලේ කිතාය කියන එකටම තමයි මේ පද විවරණය සලසන්නේ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. ඒ කතා ඒකාන්තයෙන්ම නිබ්බිදාව පිණිස නිර්වේදය රසවින්දනය හුදු ඉන්ද්‍රිය පරිබද්ධ සත රසවින්දනයට වඩා ඒවා පිළිබඳව නිබ්බිදා ස්වරූපයක් විරාගාය රංජනය කරන ගතියක් නෙවෙයි අභිරංජනය කරන ගතියක් නෙවෙයි විරාගාය නිරෝධාය නිරුද්ධ වීම සඳහායි බෝ කිරීම සඳහා නෙවෙයි උපසමාය ඒ කියන්නේ එන්ටෙන්ද සංහිඳියාවක් වෙනස සංසුන් භාවයක් වෙනස වෙන්න ඕනේ අභිඥාය සම්බෝධාය නිබ්බානාය ඒක විශිෂ්ට ඥාන සඳහා වෙන්න ඕනේ සම්බෝධිය පිණිස වෙන්න ඕනේ නිවන පිණිස වෙන්න ඕනේ ආනේ විදිය කතා ඊ타ත්ම දුර්ලභයි ඊ타ත්ම දුර්ලභයි ඒ දුර්ලභ ඌ ඒ ශ්‍රේෂ්ඨ වූ සුත්තම වූ කතාවක් කරන්ටයි සරුවචනාංශයේ ශ්‍රී මුඛය විවර කරන්නේ. උන්වහන්සේ දේශනාවක් කරන්නේ. නිසා උන්වහන්සේගේ දේශන හැම වෙලාවෙදීම ඔය කියන චේතෝ විවරණ සප්පාය සලසනවා. ඒ වගේම නිබ්බිදාව විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය කියන ඒ විමුක්ති රසය හැම වෙලාවෙම මේකේ ගෑවිලා තියෙනවා. අන්න එවැනි ගෑවිච්ච කතාවල් ලැබීම මුහු කරවා නොකියා වූ නැත්තම් චේතෝ විවරණ සප්පාය පරිපක්ඛාය මේරීම පිණිස හේතු වෙනවා. ඉතින් මේක ඔය හිතන තරම් එච්චරම ලේසියෙන් හොයන්න පුළුවන් දෙයක් නෙවෙන බවයි මේ මේගිය ස්වාමීන් වහන්සේට මේක හොයාගන්නා සුළුව ගත ගන්න. ඒව රූපාය කතාවේ නිකාමලාභී අකිච්චලාභී අකසිරලාභී කියලා තියෙනවා. අන්න එවැනි කතා Tamanට ඇතිතරම් ලැබෙන තැනකට වෙලා ඉන්නේ කියලා කියනවා. ඒ වගේම තමයි අකිච්චලාභී. <clears throat> ඒක සුවසේ ලැබෙන්න ඕන Taman දක්වා. Taman ළඟ නැහැ ඒවා තේරුම් ගන්න පුළුවන් තරම් ඥානය මොහු කරලා ගිහිල්ලා නැහැ. කන ඒ දෙසට යොමු කරලා මේ හිත ඒ දෙසට යොමු කරලා ධර්ම කවරෙන් අහන ගතියක් නැහැ. එහෙම නමුත් කවුරු හරි ගෙන්නලා කතා කරලා ඒවා පෙන්වන විදිය සුවසේ Tamanට ලැබෙන කතාවක් වෙන්න ඕන. ඒ තම මේ අකසිරලාභී ඒක ඇති වෙන්න මහත්සේ ලැබෙන තනක් වෙන්න ඕන. මේ කියනවා ඒ බුරුම ස්වාමීන් වහන්සේලා මේ කියනකොට කියන්නේ ධර්ම වරුසාව නිතරම වහිනවා. නමුත් තමන්ගේ භාජනේ එළිය තිබෙ නැත්නම් ඒ වරුසාවෙන් වතුර ටිකක් එකතු කර ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා වැලි වරච්ච ගම ඒ වතුර තමන්ට නැති වෙනවා. ඉතින් සමහරුන්ගේ භාජන තියෙනවා බොහොම කට ලොකුයි භාජනේ පොඩි. සමහර තියෙනවා කට පුංචි භාජනේ ලොකුයි. සමහර භාජන මේ ඊරිතරලා පැලිලා හිල් වෙලා. ඉතින් ඒවා ඒ ඒ ස්වභාවයට තමයි වරුසාව ප්‍රෝජන ගන්න. ඒ නිසා නිට්ටරෝම ධර්ම වරුසාව වහිනවා. වැස්සට මොකද ඒක ප්‍රෝජන ගන්න බොහෝම කලාතුරකින් කෙනෙක්. ඒක නිසා ඒකේ ලබන්නගේ ಗುಣ වගේකුත් තියෙනවා. ලබා දෙන්නාගේ දේශකයන් වහන්සේගේ ಗುಣ වගේකුත් තියෙනවා. අන්න ඔය දෙක එකතු වෙච්ච තැන තමයි මාල් පිපෙන්නේ. ධර්මයේ විකසිත වෙන්නේ. ඒක දේශකයන් වහන්සේගේ 100 100ක් පාලනය තුලත් නැහැ. අසන්නාගේ 100ට 100ක් පාන්නේ තුලත් නැහැ. කෙසේ නමුත් මේ දෙක එකතු වෙච්ච දවසේ පිපුණොත් ධර්මයේ විකසිත වීමක් එහෙම නැත්නම් චේතෝ විවරණ සප්පායක් සිදු වුණොත් ඒක තුන් ලෝකෙම සනසන ධර්මයේ පිපීමක් ඇති වුණොත් තුන් ලෝකෙම සනසෙනවා ඉතින් ඒක අහඹයක් ඒක අහඹයක් එහෙම නැතුව මේ කෙනෙක් විසින් කෙනෙකුට ඒ තර්කානුකූල ක්‍රමයට රේකී ක්‍රමයකට මේ මේම කළා දෙන්න පුළුවන් කියලා දෙයක් නෙවෙයි. ඒක තමයි ධර්මයේ තියෙන ඒ විශිෂ්ට ගතිය. ඉතින් ඒක නිසා අර මේ ගිහ ස්වාමීන් වහන්සේට මතක් කරනවා ඒ Tamanට ඒ බුදුරජාණන් වහන්සේගේ උපස්ථානේ පැත්තක තියලා ඒ ගමට ගිහිල්ලා ඒ ගමේ පිණ්ඩපාත කරනොත් දැකපු ඒ සුන්දර වන වනසණ්ඩේ නැත්තම් අඹ වනයක බණ භාවනා කරනකොට හිතුවා වෙනුවට සිද්ධ වුණේ මොකද්ද හිතේ විතර්ක වැඩි වුණා. මිත්‍යා විතර්ක වැඩි වුණා. වැඩි වුණාට පස්සේ අර තිබුණු ඉස්පාසුවක් නැහැ, ඉඳුන් හිටුන් පහසුකමක් නැතුව ਸਰුවචනන්සේ ළඟට ඇවිල්ලා මතක් කරුවට පස්සේ ਸਰුවචනන්සේ මේක මතක් කරන්නේ තුන්වෙනි කාරණාව වශයෙන් මේ Tamanට ඇහෙන්න ඕනේ කතාවල් වල එකේ ලතාවක් තියෙනවා, ලයක් තියෙනවා. ඒ ක්‍රමයට ලැබුණොත් ඒ චේතෝ විමුක්තිය ඇති වෙනවා. එහෙම නොවුනොත් මේ අර චේතෝ විමුක්තිය අනිත් පැත්තට යනවා. එහෙම නැත්නම් චේතෝ විවරණයක් වෙනවා වෙනකොට ඒක වසා දැමීමක් සිදු වෙනවා. ඉතින් ඒක මේ මේ සියලු මිනිස්සුන්ගේ සියලු සත්වයන්ගේ සියලු පරිසරයේම වාසනාවක් තමයි කාට හරි කොතනකදී හරි මේ ධර්මයේ දැක ගන්නට අහ ගන්නට අත්විඳ ගන්නට ලැබුණොත්. ඒක නිසා හැම වෙලාවෙදීම ඒකට ආරාධනා පූර්වක බව තියෙන්න නමුත් මේ සංසාරේ පුරාම තියෙන අනිකුත් ප්‍රවාහ අනිකුත් ඒ බලවේග සියල්ලක්ම මේ ධර්ම සන්තුෂ්ටිය වෙනුවට මේ ආමිෂ සන්තුෂ්ටියට යෙදিলা තියෙන්නේ. ඉතින් මේ දෙක අතරත් පොඩි පරස්පරයක් තියෙනවා. ඒ ආමිෂ සම්බන්ධ කරගෙන ලාභ සත්කාර සිලෝක සම්මාන සඳහා කටයුතු කෙරුවොත් නිබ්බිදාය විරාගාය නිරෝධාය කියන දේවල් බාධා වෙනවා. එතකොට ලැබෙනවා සතුටක්. ආමිෂ සතුටක් ලැබෙනවා. නමුත් ඒකෙන් අර නිරාමිෂ සැපේට කෙනහිල්ලක් සිද්ධ වෙනවා. බාධාවක් සිද්ධ වෙනවා. ඉතින් ඒ සතුට ආමිෂ සතුට නැත්තුවම 100%ක් නැතුවම කරන්න බෑ. නිසා ඒක ප්‍රමාණය දැනගෙන මේ සරුවත්තනංශය විස්තර කරන්න ආ වූ ඒ පවිවේක අපිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, සංසග්ග කතා, විරිය ආරම්භ කතා, සීල සමාධි ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. වලින් තමයි Taman මේ දෙන දාණය පිළිබඳව මහත්ඵල මහානිසංස භාවය වැඩි කර ගැනීමට කුසල් රැස් කරගන්න. රකින්න සීලයේ මහත්ඵල මහානිසංස භාවේ නැත්නම් සීලයේ අදි සීලයක් පාටපත් කිරීමේ කුසලතාවයේ දක්ෂතාවය වැඩෙන්නේ මෙව්වත් එක්ක බහාලීමෙන් තමයි. ගලපාලීමෙන් තමයි. සමාධි භාවනාවකත් ලැබෙන්නා වූ ආනිසංස වැඩි වෙන්නේ චේතෝ විවරණ සප්පාය ලැබෙන්නේ එහෙම නැත්නම් අපරිපක්කාය චේතෝ විමුක්තිය පරිපක්කාය සංවත්තති කියන විදිහට මේ චේතෝ විමුක්තිය පරිපාකයට යන්නේ මේ කතාවල පෙඟවීමෙන් තමයි. බහාලීමෙන් තමයි. කොටම වැඩිය. ඒ දානයෙන් සීලයෙන් සමාධියෙන් සිදුවෙන සෑම මේ ආනිසංශකට වැඩිය විපස්සනා භාවනා කරන කෙනාට මේකෙන් බොහෝම ඍජු සම්බන්ධයක් තියෙනවා. sannivedanaye වැද්දගත් අවශ්‍යතාවයක් තියෙනවා. අන්න ඒ විදිහට එන්නේ එන්නේ තමන් මේ ශාසනයේ මූල ප්‍රවාහයටම සම්බන්ධ වෙනකොට ශාසන සත්තුට්ටි එන්ටෙන්ට එන්ටෙන්ට වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි එතකොට ඒව පිළිබඳව දැනගෙන හිටියොත් සුතමේ වාසයේ ලැබෙන ආනිසංශ වැඩි කර ගන්න පුළුවන්. චින්තාමේ වශයෙන් හිත යොදලා කල්පනා කරලා තිබුණොත් ඒත් ආනිසංශ වැඩි කර ගන්න පුළුවන්. ඒක නිසා මේ කතා ඒ බණ භාවනා කරනකොට ඇහෙන්න ඕනි. දිගින් දිගටම ඇහෙන්න ඕනි. උපමාවක් විදිහට කියනවා නම් ඒ ගහක් මල් පල දරන ගහක් ඒ මල් පල දැරීම සඳහා මේ පොළවෙන් පොළවේ සාරය ගන්නවා වතුර සාරයත් එක්ක හුළඟ අවුව ඒ සේරම ලබාගෙන තමයි මල්පල දාරන්නේ. නමුත් අපි මලක් නෙළුවට පස්සේ බුදුන් පුදන්න හෝ වෙන දෙයකට හරි ඒකට ඒ පොළවේ සාරේවත් අවුවවත් වැඩන්නේ නිකන් වතුර විතරයි වැටෙන්න ඕන. පැන් ඉහන්න ඕනේ. පැන් ඉසේ නැත්තම් ඒ මල මැල වෙනවා. මල මල තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ ඕනේ පැන්. ඒ වගේ තමයි මේ ගිහි ලෝකේ ගිහි කාමභෝගීව ගත කරන ඇත්තන්ට විවිධාකාර පොළොව රසය වාතය අවුව වතුර ගොහෝ දෙයක් අවශ්‍යයි. නමුත් මේ නෙළපු මල් වාගේ බුදුන් විසේ ධර්ම විසේ සංඝයා විසේ පූජා වෙච්ච යෝගාවචරයට පෑන් ඉහිණක විතරයි කරන්න ඕන. ඒ පෑන් ඉහිම විතරයි ඉඟිටි එහාට දාන මොනම දෙයක්වත් නෙළපු මලට ගරු නැහැ. නිර්මාණයට සාරයක් පොහොරක් වෙන්නේ නැහැ. ඒ පෑන් ටික තමයි මේ සරුවත් chance මතක් කරලා පෙන්නන්නේ. අහනවා නම් කරනවා නම් ධම්මීවා කතා අරියෝවා තුන්නී භාවෝ කියලා එක තැනක සඳහන් කර තිනවා. කරනවා නම් ධාර්මික කතාවක් කරන්න. මොනවද ධාර්මික කතා කියන්නේ මේ මේ ගිය ස්වාමීන් වහන්සේට මතක් කරපු අප්පිච්ච කතා ආදී දස කතා වස්තු තමයි ධාර්මික කතා කියලා අපේ සටහන් කරලා තියෙන්නේ. එහෙම නැති වුණාට කියන්න තියෙන්නේ තිරච්ඡාන කතා. මේක මේ ස්ථාන වලින් ඇති කරපු අපි ධම්මනිසන්ති ආමතු ඉන්න කාලේ කියන්නේ තිරිසං කතය. ඒවට කියන්නේ තිරිසං කතා. මේ රජුන් පිළිබඳ, හොරුන් පිළිබඳව, ගන්ධනාව පිළිබඳව নানা ආකාර දේවල්. ඉතින් ඇත්තටම එදිනදා ජීවිතයේදී ඒ කතා සාමාන්‍ය කෑමටත් වැඩිය අවශ්‍යයි. ඒව අහන්න නැත්නම් ජීවත් වෙන්න බැරි මට්ටමක් තියෙනවා. නමුත් පැවිදි වුණාට පස්සේ යෝගාවචර වුණාට පස්සේ ඒක විෂ තත්ත්වයටපත් වෙනවා. නරකට පිටිනවා. ඒ වුණාට කතා නොකරම ඉඳලත් බෑ. මෙන්න මේ කියන්න ආවෝ දස කතා වස්තු වලට යන්න නිසා මේ අන්ත දෙක දුරලලා මදමාවත තෝරා ගැනීම සම්‍යද්දෘෂ්ටිය පහල කරගන්නවා කියන එක මේ අபிසල්ලේකීය අபிසල්ලේකිතා චේතෝගන සප්පාය කියන මේ කාරණාවලත් හුඟක් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා හොඳම වැඩේ තමයි ඒ මදමාවත තේරීම සම්බන්ධව දානයට සම්බන්ධ කරලා අපි කොහොමද කරන්නේ සීලයට සම්බන්ධ කරලා කොහොමද කරන්නේ සමාධියට සම්බන්ධ කරන්නේ කොහොමද කියලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ගැඹුරට යනකොට ඕනම කෙනෙකුට මොකක් හරි කොනකින් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දස කතා වස්තු වලින් අපි ගිය සතියේ අපිච්ච කතා කියනකට හිත යෙදුවා. පැයක පමණ කාලය ගත්තා. සෑහෙන තොරතුරු ටිකක් අපි ඉදිරිපත් කරගත්තා. අද අපි බලාපොරොත්තු වෙන්නේ සන්තුට්ඨී කතා කියන එකටයි. සන්තුට්ඨිතා කියලා කියන්නේ ස්වභාවයට. සතුටු බව සතුටු ගුණය සතුටු ස්වභාවේ ඒක සන්තුට්ඨිතා එන්නේ ඒක ධනවන ඒක දන්නේ නැති කෙනාට මතු කරලා දෙන්න දන්න කෙනාට සම්පාංශනය කරන කතාවල කියනවා සන්තුට්ටි කතා කියලා. ඉතින් මේ සන්තුට්ටි කතා සහ අපිච්ච කතා කියලා කියන්නේ නියුන් සහෝදරයෝ වගේ දෙන්නේ. යම් කිසි කෙනෙක් මේ අල්පේච්ඡතාවය දන්නේ නැත්නම් ඒ පුද්ගලයාට අපි එදාර කියාගත්ත අත්‍රිච්ඡතා මහිච්ඡතා ආදී ගුණ තියෙන කෙනාට කවදාකවත් සතුටක් නැහැ. ලුණු වතුර බොන්නා වාගේ කොච්චර ගත්තත් ඉවරයක් වෙන්නේ නැහැ. ඒ නිසා අල්පේච්ඡතාවේ දන්න කෙනාට තමයි සන්තුට්ඨිතාවෙ තියෙන්නේ. හැබැයි මේ අල්පේච්ඡතාවේ සහ සන්තුට්ඨි භාවයේ පවතින යෝගාවචරයට විතරයි. කාමභෝගී පුද්ගලයන්ට මේ කතාව එච්චරම ප්‍රියමනාප හෝ තර්කයට හෝ ගැළපෙන ගතියක් නැහැ. ඒ ඇත්තන්ට අල්පේච්ඡතාවය කියලා කියන්නේ නුගුණයක්. පුළුවන් තරම් හම්බ කිරීමයි ආර්ථික විද්‍යාවේ දේශපාලනේ සමාජ විද්‍යාව උගන්වන්නේ. ඉතින් ඒක නිසා අල්පේච්ඡතාවය කියන එක ප්‍රතිගාමි වැඩක් වාගේ කතාවක්. ප්‍රගතිශීලී නම් අසන්තුට්ටීව හොයාගෙන යන්න ඕන. නමුත් අර යෝගී භාවයක් අපි පිළින කරාට පස්සේ සීලයක් සමාදන් වරකට පස්සේ ඒ අසන්තුප්තව බඩු හොයන, දෛවල් හොයන, ප්‍රත්‍ය හොයන, සිව්පස්සේ හොයන ගතිය වෙනුවට අල්පේච්ඡ භාවයත්, සන්තුට්ටි භාවයත් බලාපොරොත්තු වෙනවා. හැබැයි මෙතනදීන් තව පැත්තක් මතු කරලා දෙන්න ඕනේ. ලෝකෝත්තර ධර්ම වෙනුවෙන් අසන්තුට්ටි භාවයක් තියෙන්න ඕනේ. දැන් අපි යම් කිසි සීලයක ඉන්නවනම් ඊට වඩා අදි සීලයක් ලබා ගන්නට මේ සතුටෙන් නතර වෙන්න නරක ඇති කියලා හිතන්න නරකයි. තව ඉහළ සිල් ලබා ගැනීම සඳහා අසන්තුට්ටි භාවයක් ඕන. චේතෝ විමුක්ති වශයෙන් අපි ගත්තොත් අදිචිත්ත භාවනා, චිත්ත භාවනා කරන අදිචිත්ත භාවනාකනේ උනන්දුව තියාගන්න ඕන. අසන්තුට්ටි භාවය තියාගන්න ඕන. අදි ප්‍රඥා භාවනාවක් වෙනින් අසන්තුට්ටි භාවයක් තියන්න ඕන. ලෞකික ආමිෂ වස්තු වෙනුවෙන් සන්තුට්ටි භාවයකුත් ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥා විශේෂ අසන්තුට්ටි භාවයකුත් තියෙනවා. ආනේ තිබීම දෙකටම අල්පේච්ඡතාවේ yaadෙනවා. අල්පේච්ඡ වෙච්ච කෙනාට තමයි මේ සන්තුට්ටි භාව ලැබෙන මේ දෙක අතර පුදුම සමානකමක් තියෙනවා. ඒ වෙනකොට ඉබේම ඒ ධර්මයේ ගැළපෙන්නේ යෝගාවචරයට විතරයි. භික්ෂුවට විතරයි. අනික් අතට මේක ගැළපෙන්නේ නැහැ. ඉතින් සා භික්ෂුවක් වුණාට පස්සේ යෝගාවචරයක් වුණාට පස්සේ අර පුරුදු මතිමතාන්තරලි වෙන් කරලා මේ යෝග ස්වභාවයට භික්ෂු භාවයට ගැළපෙන ඒ අප්පිච්ච කතා සන්තුට්ටි කතාවල හිත යොදන්න කියලා කියනවා. ඒක නිකාමලාභී, අකිච්චලාභී, අකසිරලාභී කියන විදිහට ඒක ඍෂිසේ තමන්ට ලැබෙන පරිසරයක ජීවත් වෙන්න කියලා කියනවා. ඒ වගේම සුවසේ තමන්ට ලැබෙන තමන් ඒකට තාම හුරු පුරුදු නැති වුණත් ඒක නිතර නිතරම පනවන පනවලා තියෙන මේ භාජනයක් වාගේ පාරායින කපලා තියෙන ලිඳක් වාගේ ඕන වෙලාවට ගිහිල්ලා බොන්න පුළුවන් ආන්න පුළුවන් මට්ටම තියෙනා වාගේ අකිච්චලාභයේ මහා දුර්ලභයෙන් ලබායසයක් වේ තුනේ. ඉබේ ලැබෙන දෙයක් වෙන්න ඕන. ඒ වගේම අකසිරලාභී ඇති වෙන්න ලැබෙන්න ඕන. ආන්නේ ලැබෙනකොට ලැබෙන තමයි මේ චිත්ත ආකල්ප ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ සන්තුට්ටි භාවයට යන්නේ. ඒ සන්තුට්ටි භාවය දානීය ගැන කතා කරනකොට සරුවත් චාන්සේ සඳහන් කරන්නේ පුබ්බීව දානාසුමනෝ දදං චිත්තං පසාදේති දත්වා චත්තමනෝ හෝති ඒසායඤ්ඤස සම්පදා සාමාන්‍යයෙන් දානයක් දෙනකොට මේ සම්‍යක් දෘෂ්ටික නොවන ශාසනයක නම් නැත්නම් පිංපව් ආදාන් නැති තැනක දීමක නම් දෙන අවස්ථාවේ උදාහරණ අවස්ථාවේ යම්කිසි ප්‍රමාණික සන්තුට්ටියක් සතුටක් නැතුව නෙවෙයි Taman ඒක කුරුල්ලෙකුට කැම ටිකක් දෙනවා බල්ලෙකුට කැම ටිකක් දෙනකොට ඒ බල්ල වලිග වයින්කොට උනන්දුවෙන් අර දෙන්නාට සතුට ප්‍රකාශ කරමින් වලිග වනමින් මේ ඇඟලු කම්පාමින් කනකොට සතුටක් ඇති වෙනවා. මාළු ටැංකියකට කැම ටිකක් දාන්න කවුරුත් කැමතියි. මොකද මේ මාළුව එලව එලවය කනවා දකින්නකොට සතුටක් ඇති වෙනවා. නමුත් සරුවචන සඳහන් කරනවා මේ එකයි මේක තුන් ගුණයක් කරන්න පුළුවන් පූර්ව දාණයට දාණයට ඉස්පරාතෝ පූර්ව දාණය පුබ්බ චේතනා සතුටු කර ගන්නවා නම් පුබ්බේව දානාසුමනෝ කියනට මම මේ දෙන්නේ කර්මේ සහ කර්මඵලය අදාගෙන සංසාර බය දැකලා කියලා ඒ හොඳ සද්ධාවකින් දානෙ සූදානම් වෙනකොටත් පින් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම දානෙ දීලා මරණ තුරාවට සතුටු වෙනවනම් මට පුළුවන් කාලෙම මම හම්බ කෙරුවා කා විතරක් නෙමෙයි කුල දේවතාවුන්ට සැලකුවා සමන බ්‍රාහ්මණයන්ට කණ්ඩ දෙන්න දුන්නා, ගන්නන්ට, පුලන්නන්ට දුන්නා කියලා. එතකොටත් ඇති වෙන ආත්ම සන්තුෂ්තිය. අන්නේ පූර්ව චේතනාව අප්‍රචේතනා කියන දෙකෙන් පෝෂණය ලැබුවට පස්සේ තමයි මුංචන චේතනාව බලවත් වෙන්නේ. එතකොට සාමාන්‍ය කියනවා එවැනි මුංචන චේතනාවක් ත්‍රි හේතුක වෙන්න පුළුවන් කියලා. මොකද දෙපැත්තේ තියෙන චිත්තක්ෂණ දෙකේ හොඳට බලය දෙනවා. එතකොට ඒක දානපතියෙකුට හම්බෙන අර ඉස්සර තිබුණ මුංචන චේතනා සතර විතරයි දැන් චේතනා තුනකින් චිත්තක්ෂණ තුනකින් නැත්නම් දාන තුනකින් හම්බෙන පින් සිද්ධ වෙනවා. මෙවුවා ඒ තමයි මේ සන්තුට්ටි කතාවට දාන කතාවේදී විස්තර කරලා දෙන්නේ. ඊට පස්සේ සීලයක් ගැන සටහ කරනකොට ආජීව පාරිශුද්ධ සීලය, පච්චේ සම්නිස්සිත සීලය කියලා තමන් මේ කිසිම වැරදි ක්‍රමයකින් මේ සීවර පින්න පාත සේනාසන කිලම්පස හොයන්න යන්නේ තමන්ගේ ආජීවයට ගැළපෙන ක්‍රමයකට දෙන දෙයකින් යැපෙන ගතිය. ඒ වගේම පස්සේ පච්චේ සම්නිසිත සීලය කියලා ඒක සිටිවුරක් වළඳන හැම වෙලාවකම පින්ඳ පාතයක් වළඳන හැම වෙලාවකම සීනාසනයක් පරිභෝග කරන සම වේලාවකම ගිලම්පසක් පරිභෝග කරන සම වේලාවකම ඒක සීපත් කරනවා අඩු ගානේ සීල මට්ටමක ඉඳගෙන මේක මේ මේ කෙලිසෙල්ලම් පිණිස අනුන්ට කියාපෑම් පිණිස ලෝකයා කරන විදිය අඳුරයක් නෙවෙයි අවශ්‍යතාවයේ සඳහා ප්‍රෝජනේ සලකලා කියලා යොකට සිංහල වචනේ ප්‍රෝජනේ සලකලායි මේ කරන්නේ දැන් නැතුව කරන්න බෑ. මහානකමත් කරන්න බෑ. භ්‍රමචර්ය රකින්නත් බෑ. ඒ නිසා මම මේ කරනවා කියලා ඒ පාවිච්චි කරන දේ ප්‍රත්‍යය පාවිච්චි කරන ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවනම් ඒ පුද්ගලයාගේ සීලය අතින් හරි පිරිසුදුකමක් ඇති වෙනවා. ඒ පුද්ගලයාට මොන විදිහේ මේ චිත්ත වික්ෂිප්ත භාවයක් ආවත් තමන්ගේ ආජීවයත් ඒ ප්‍රත්‍යසන්නිත සීලය සලකලා එයින් ඇති වෙන සතුට සන්තුට්ටි භාවය ලෙඩකදී මරණාසන්න මොහොතකදී නැත්නම් වෙන කෙනෙක් වෙනින් අදිෂ්ඨානයක් කරන වෙලාවදී ඇති කරගන්න පුළුවන්. සීල මට්ටමේකුත් එනවා. ඊගාට භාවනා මට්ටමේදී තමත භාවනාවක් කරනකොට ඒ <coughs> ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් භාවනාවේදී ඒ කාය සංස්කාර සංසිඳනකොට ආස්වාද ප්‍රසවාස සංසිඳනකොට සංසිඳනකොට ඒත් එනවා ඒ පුද්ගලයාට පුදුම විවේකජං පීති සුඛං කියන විදිහේ නැත්නම් ditta ධම්ම සුඛ වේරණය කියලා අර ආමිෂ වස්තුන්ගෙන් ඈත් වෙන්න වෙන්න ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව නැත්නම් පංචේන්ද්‍රිය සම්බන්ධයෙන් එන්නා වූ ඒ සංඥා අඩුවෙන්ඩ අඩුවෙන්ඩ අඩුවෙන්ඩ තමන්ගේ කර්මස්ථානයේම හිත නිමග්න වෙන්න නිමග්න වෙන්න නිරාමිෂ ප්‍රීතියක් එන්න පටන් ගන්නවා සන්තෝෂයක් පිරිච්ච ගතියක් ඒකට කියනවා සාසන සම්පatti කරගතියක් කියලා. ආනේ සාසන සම්පatti කරගතියත් දාණයට වඩා සීලයට වඩා බොහොම ඉහළයි. වෙන විදිහකට කියනවා නම් දාණේ නැතුව දාණේ ඒ සතුට ඇති කරගන්න නැතුව කෙනෙකුට සීලයක් ආඩ්‍ය කරගන්න අමාරුයි. දාන සීල දෙකෙන් ආඩ්‍ය භාවයක් නැතුව මේ කියන විදිහේ විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයක් නැත්නම් ditta ධම්ම සුඛය කියන මෙලෝ වශයෙන්ම විඳින්න පුළුවන් ප්‍රීති සුඛයක් ලබන්න අමාරුයි. ඉතින් ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් වඩ아가න යනකොට ඒ ලැබෙන්නා වූ ඒ ප්‍රීති සුඛය, निराமிෂ ප්‍රීතිය සුඛය කොච්චරද කියලා හිතෙනවනම් එතකොට මේ ආමිෂය සඳහාම ජීවත් වෙන ආමිෂයෙන් පටන් ගන්න ආමිෂයෙන්ම කෙලවර කරන්න නැත්තම් පිළිබඳව ලুকু කනගාටුවක් ලොකු මේ සංවේගයක් පහළ වෙනවා. අනේ කවදානම් මේ කෙනෙක් මේ निराமிෂ ප්‍රීතියක තියෙන සතුට, නිරාමසක පීඨයේ තියෙන පිරිච්ච ගතිය, සාසනික සම්පatti කරගතිය විඳ ගනීද කියලා හිතන තරමට අර ආමිෂය සහ නිරාමිෂය අතර ඇති වෙනස දැනගත්තොත් පුදුමාකාර මේ මනුස්ස జాතිය, තිරිසන් සත්තු, එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන විෂයන්, මේ ලෝකේ තියෙන සංවිධාන, මේ ලෝකේ තියෙන මේ කතාවල් වල කොච්චර එකස් අන්ධ ස්වරූපයක්ද තියෙන්නේ. ගැඹුර දැකලා නෙවෙයි මේ කතා කරන්නේ, එක හැකෙන් බල්ලා කතා කරන්නේ, බොරු නන් නෙවෙයි, නමුත් නිර්ආමිෂ ප්‍රීතිය දක්වපු කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා මේ කවදද මිනිස්සෙක් මේ දෙකට සමබරව දීලවත් අඩු ගන්න කල්පනා කරන්නේ සමබර භාවයක් තියා ඒ ආමිෂ ප්‍රීතිය ගැන කතා කරනකොට නිර්ආමිෂ ප්‍රීතිය ගැන කතා කිරීමත් මහා අපිස් ගතියක් වගේ පේනවා නෝන්ජල් ගතියක් වගේ පේනවා සමාජ විරෝධී ගතියක් වගේ පේනවා නමුත් මේ නිර්ආමිෂ ප්‍රීතියක් බුද්ධ විඳපු කෙනාට තේරෙනවා කොහෙද මනුස්සකමක් තියෙන්නේ මේ ආමිෂයේ පමණක් කටයුතු කරනකොට. ඒ නිසා ඒ බුරුම ස්වාමීන් වහන්සේ නිතරම කියන දෙයක් තමයි මේ ලෝකේ යම්ම විනිශ්චයකාරයෙක් ඉන්නවනම් ඒ මනිච්චකාරක විනිශ්චය සාර්ථක වෙන්න නම් අඩු ගන්න මේ මනුස්සයා නිර්ආමිෂ සුඛයේ අත්විඳලා තියෙනවා. එනදා නීති පොත බලලා හෝ සමාජ ධර්ම ගැන ඉගෙනගෙන හෝ මේ දෙන තීන්දුව වලින් තිරිසම්භාවය ඉක්මවන්නේ නැහැ. ওই තීන්දුව කතා කරන්න පුළුවන් නම් තිරිසනත් ගනි. නමුත් තිරිසනට කවදාකවත් මේ නිර්ආමිෂ සුඛේ නැහැ. ඊනාමිස සුඛයේ තියෙද්දි ඒක පරිභෝග නොකර මේ අනිකුත් දේවල් වලින් ගන්න තීන්දුව ඒක ඔක්කොම බොහෝම ලාමකයි. උසස් තත්වයකටපත් කරන්න චේතෝ විමුක්තියක් පිණිස හෝ චේතෝ විවරණයක් පිළිබඳ හෝ විස්තර වෙන්නේ නමුත් ඒ ආමිෂ පැත්තේ නඩුත් අහලා ඉවර කරන්න බැරි තරම් ගොඩ වෙනවා. කිලෝරක් න දවසින් දවස දවසින් දවස නඩු. එකම උසාවියක්වත් නැහැ මේ නඩු නැති වෙලාවක්. එන්නේ වැඩි වෙනවා. ඒකටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. නිර්ආමිෂ පැත්තේ කිසි රණ්ඩුවකුත් නැහැ. ඒ නිතරංගයෙන් දිනන්න තියෙන්නේ කිසිම තරංගයක් නැහැ. සර්වචාන් සඳහන් කරන්නේ යථාපි චන්தோ විමලෝ ගච්ඡං ආකාශ ධාතුය සබ්බතාර ගණේ ලෝකේ ආභාය අතිරෝචති. තතේව සීල සම්පන්නෝ සද්දෝ පුරිස පුග්ගලෝ සබ්බේ මච්චරිනෝ ලෝකේ ඡාගේන අතිරෝචති කිය. මේ ලෝකෙ මෙච්චර මසුරුකමෙන් මෙච්චර ලෝභයකමෙන් ඊර්ෂාවෙන් Eh, පෙරෙද්දී දානපතියට කිසිම තරඟයක් නැතුව ඉබේම අර මසුරන් අතර දාණයෙන් කොච්චර බබලනවද කියනවනම් තරුගණයා මැද හඳ බබලන්න ආසේ මසුරන් අතර මැද eh, දානපතිය ඉබේම ජය ගන්නවා. දන් දීමන කිසි කෙනෙක්ගේ තරඟයක් නැත්තේ නෑ. මසුරුකමටයි තරඟය තියෙන්නේ. ඒ වගේම දුස්සීලයේ සඳහා තරඟ තිබුණට සිල්ලුතුන් අතර තරඟයක් නෑ. ඒක නිසා එතෙන්දී නිතරම ජයක් තියෙනවා. සමත භාවනා ගැන ගත්තාම සමතෙන් ලැබෙන සමාධිමේ සුඛයක් ගැන ගත්තාම ඒක තටමලාවත් ගන්න බැරි දෙයක්. ඒකත් එක්ක සංසන්දනය කරලා බලනකොට ආමිෂයෙන් ලැබෙන සැප ඊටාත්ම මේ පහත් මට්ටමේ සැපයක්. ඒක ඉතින් අර පහත් වුණාට මේ ඒක නැතුව කරන්න පුළුවන් කියලා එකක් අදහස් කරන්නේ නැහැ. ඒකේ ප්‍රමාණය අවශ්‍යයි. නමුත් ඊට පස්සේ මේ නිර්ආමිෂ සැපේ තමයි අපි කල්පනා කළ යුත්තේ. ඊට පස්සේ නිර්ආමිෂ සුඛය සර්වඥාන්සේ පහළ වෙන්න ඉස්සරත් ලෝකේ දැකලා ඒ නිර්ආමිෂ සුඛයෙන් ඇතිවෙච්ච ඥාණයෙන් තමයි ලෝකයා එතකොටත් මේ ආයුර්වේදය, එතනින් ගාම නස්සස්තරේ, නානා ප්‍රකාරෝය රාජ්‍ය පරිපාලන ක්‍රම, දේශපාලන ධර්ම ගොඩාක් ඇති කළ තිබුණා. අනි අසීමිත දනු සම්භාරයක් ඇති කළ තිබුණා. නමුත් සරුවචනාන්තේ මතින් තමයි ඒ නිරාමිෂ සුඛේ ඉක්මෝලා ගිය අවේදිත සුඛයකට යන මේ විපස්සනා ඥානය නැත්නම් ප්‍රඥා භාවනාවට ගියාම ප්‍රඥා භාවනාව පැත්තෙන් මේ සතුට එහෙම නැත්නම් මේ කියන සන්තුට්ටි භාවයට මහ විශාල අර්ථ විවරණයක් තියෙනවා. අර දානයක් දීලා ලබන මේ සන්තුට්ටි භාවය සීලයක් සකලා ලබන සන්තුට්ටි භාවය සමත භාවනාකේ ලබන සන්තුට්ටි භාවයට වඩා විශාල සන්තුට්ටි භාවයක් මේ විපස්සනා වෙදී තියෙනවා නමුත් ඒක අර තරම් දානීය තරම් ලේසි නෑ දානීය තරම් වටහා ගන්නට ලේසිත් නෑ සීල සමාධි ප්‍රඥා කමිට අන්ට අන්ට ගැඹුරු භාවයක් තියෙනවා ඒ දානයේදී වඩා සීලයේදී නිතරංගයෙන් වැඩ වුණාට සිල් ලකින්න කාගෙන්වත් බය බාධාවක් නැහැ. නිතරංග ජයක් තිබුණට ඒක නිකම් සුළු වේලාවකින් ජරා දි รา වටපත් වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ටිකක් වෙලා කරගෙන යනකොට නිතරම සන්තුට්ටි කතාව ඇහුවේ නැත්නම් අපිච්ච කතා ඇහුවේ නැත්නම් සිල්ලුතුන් මැද හිටියේ නැත්නම් කල්යාණ මිත්‍රයන් මැද හිටියේ නැත්නම් අර ඉදිරියට අරගෙන ගිය සීල අංකුරය ප්‍රවාහය ඉදිරි ගමන නිකම්ම හේ බාන ගතියක් වෙනවා. තැන නතර වෙන ගතියක් එනවා. ඒ ඒ කියන්නේ සීලේ යම් කිසි ප්‍රමාණයට ගියාට පස්සේ සමාධියෙන් ඒක ආඩ්‍ය කරගත්තේ නැත්නම් සමාධියෙන් ඒක තන වඩා ගත්තේ නැත්නම් ඒ සීල ගමන දි รา වටපත් වෙනවා, ජරාවටපත් වෙනවා. ජරාවටපත් නොවි සීලයත් වඩන ගමන් සමාධියත් තමන් තුල ආරෝපණය කරගෙන වඩ아가න ගියොත් නම් අර සීලයත් ඉස්සරහට පිපිලා එන ගතරේ සමාධියෙත් ඉදිරි ගමනක් තියෙනවා. ඒ සමාධි ඉදිරි ගමනත් යම් වංචනික ධර්ම වතින් යම් නිකාන්ති ධර්ම ඒකට ඇලෙන ගති නිසා තැනකට ගිහිලා හිටිනවා මේ ලෝකෙම මැරලා ගිහිල්ලා සධ්‍යාන ලැබුවත් මේ බ්‍රහ්ම ලෝකේ එහෙම නැත්නම් අරූප ලෝකවල හිර වෙන ගතියක් තියෙනවා. මේ ලෝකෙත් හිර වෙන ගතියක් තියෙනවා. ඒක කවදාකවත් මලකට කඩාගෙන ඉදිරියට යන්න බෑ විපස්සනාවෙන් තොරව. විපස්සනාවේ විතරයි ඔය සීලේ නිසා ඇතිවෙන රෝගෙත් සමාධිය නිසා සමාධි වඩන කෙනාට ඇතිවෙන රෝගෙත් මලකඩ කඩලා ප්‍රබුද්ධව ඒක හොඳට විකසිතව තියානිනි. මෙන්න මේ විදිහට ඉදිරි ගමන බාධා කරන ධර්මයට සරුවචනanse පාවිච්චි කරන අරතිය කියන වචනේ. අරතියක් කියනවා. ශීල රැකගෙන රැකගෙන යනකොට ඒක නිකන් කච්චල් බැඳෙනවා වගේ පිට කට්ටයක් බැඳෙනවා වගේ ඉතින් ඇති කියලා හිතන වෙලාවක් එනවා. ඒ වගේම ඒකට ඉතින් සමාධිය දාලා උනන්දු කරලා ගත්තොත් ආය අවිසිලා ශීලයත් ඉස්සරහට කියලා සමාධි ටිකක් එනවා. සමාධිය යනකොට සමාධිය තුලත් ටික වෙලාවකදී ඒකටම ඇබ්බුරු වෙන ඇබ්බැහි වෙන නිකාන්තියක් කියලා සමාධියෙන් හම්බෙන ධ්‍යාන සුඛයට ඇලි බැඳි ගන්න නිසා එතනත් මේ අරතියක් ඇති වෙනවා. ඒ අරතිය විපස්සනා කරනකොටත් මතුවෙනවා. මෙන්න මේ අරතියට විරුද්ධ පක්ෂ රති කියන වචනේ තමයි ਸਰවචන්සේ පාවිච්චි කරන්නේ. ඒක මේ සන්තුට්ටි කියන සාදර බොහොම කිට්ටුවෙන් යන වචනයක්. අභිරති රති. ඒකට කියන්නේ භාවනාරාමෝ හෝති භාවනා රතෝ. පහානාරාමෝ හෝති පහාන රතෝ. ඒ රතිය අද්ද තේරවාදයේ කතා නොකරන ධර්මයක් බවට පත් වෙලා තියෙනවා. රතිය ගැන කතා කරත් අරතිය කියන එක නම් ඇහෙන්නේ නැහැ. අරතිය කියන එක කටවැරදිලා හරි අටුවාචාරින් වහන්සලා තේරලා තින කොහොමද? අදි කුසලයේ සඳහා ඇති කම්මැලිකම කියලා. Tamanට කලාකි උප්පරීම උත්තරම දේ කරන වෙනුවට ඊ ගාවට ලේසියෙන් කරන්න පුළුවන් දේ කරලා අඳහරපාන. අර මෙහි හිටපු පරණ ලේකම් මහත්තයෙක් ගැන කතා කරනකොට කිව්වා ඒ වාට ඒගොල්ලෝ කියන්නේ අලිපන්තික සමාජිකම ගන්නවට වැඩිය බලුපන්තික රජකම හොඳයි කියලා කෑ ගහන්න ගන්නවා. අලිපන්ති සමාජිකක් ගන්න සෑහෙන වහන්සි වෙන්න ඕන. යෝධ බල යෝධ වීරිය අලි වීරියක් හදන්න ඕනේ. ඉතින් ඒකල්ලත් ඒගොල්ලෝ නිකන් සමාජික වෙත එතන රජ කෙනෙක් ඉන්නවා, ඇමති මණ්ඩලයක් ඉන්නවා. ඉතින් යාට යටත් වෙන්න එපා. ඊට වඩා බොහෝම ලේසි බලුපන්තියක රජ වෙච්චාම හොඳට උඩ බුරල බුරලා ඉන්න පුළුවන්. ඉතින් මේක හරීම වංචනික ස්වරූපයක් තියෙන්නේ. මේක තමයි මේ විපස්සනා කරනකොට ඇත්තටම මේ සන්තුට්ඨිය උපදින මූල ප්‍රභාවය ප්‍රභාවය බවටපත් වෙන්නේ Taman නිතරම මේ අර්ථය කඩාන රතිය ඉස්සරහට ගන්න එක. සරුවචනාංශයේ දසමාර සේනාවල් ගැන කතා කරනට කාමාතේ පටමා සේනා ဒ ුතියා අර්ති උච්චති කියලා සඳහන් කරලා තියෙනවා. කාමයේ තමයි අපේ පළවෙනිම මාර බලවේගය පළවෙනි සේන බට සේනාංකය දෙක අර්ථිය. අර්ථිය කියලා කියන්නේ කළ හැකි උපරිම කුසලයේ වෙනුවට ඊ ගාවයකට යනවා මොකද හුඟ දෙනෙක් ඉන්නේ හින්දා. බොහෝ දෙනෙ බොහෝ ජනප්‍රිය වෙන නිසා ඊ ගාවයකට යනවා. ඊට පස්සේ අර කිතුල් ගාට කියමිනා වගේ ඇව්වට පස්සේ කතාවලුත් කියනවා. අර උසස්ම කුසලයේ කරන්නේ නැතුව ඇයි මේක කරන්න කිව්වහම අර නිලපට දර්ශකයෝගේ හිතගෙන ගාතස ලෝක 500 කියයි. ඒ තරම් කට උල් කරගෙන ඉන්නේ. ඉතින් මේකේ වෙන්නේ මොකද්ද? ඒ Tamanට හම්බෙච්ච ඒ ක්ෂණ සම්පත්තිය පැහැර යනවා. කනෝ වේමා උපච්චකා කියලා සර්වඥයන් සඳහන් කරලා තිනවා අනේ මගේ මේ ක්ෂණය නුගලි හේවා කියලා ඒ එනේන අභියෝගයකදී Tamanට තරන් නොවන විදිහේ පහත් මට්ටමක නැත්තම් පහත් තැනක පින් කරනවා වෙනුවට අධි කුසලයට එනතම් භාවනා රාමයට භාවනා රතියට භාන රාමයට භාන රතියට යෙදී ගත කරනවා නම් සාක්‍ය සිංහ තමයි පෙරදුනක් දිනු. ඉතින් මතයක් ඇති කරන තියෙනවා මේක මේ 2005ක් ගිය සාසනයක අමාරුයි. දැන් ඒව පුළුවන් වෙන්නේ සරුවචනන්සේ දැක දැක සරුවචනන්ගේ සිවුරේ හේව නැල්ලේ තමයි පුළුවන් වෙන්නේ. දැන් ඉතින් ඔය තියෙන එක රැකගනිමු කියන වගේ කතාවකට පෙළඹිලා තියෙනවා. ඒකත් 100%ක්ම බොරු කරන කතාවකුත් නෙවෙයි යම් ප්‍රමාණික සත්‍ය තියෙනවා. නමුත් මේ සන්තුට්ටි කතාවේ එහෙම පුංචි තැනකට හේතු කරන්ට සරුවචනන්සේ අපට ඉඩ තියලා නැහැ. උන්වහන්සේ නිතරම මතක් කරලා තියෙනවා දාහණයට වැඩිය අරතිය තදින් බලපානවා සීලයට. සීලයට වැඩිය තදින් අරතිය බලපානවා සමාධියට. සමාධියට වඩා විපස්සනාවට. ඒක නිසා විපස්සනා කරන්න යනකොට තමන්ගේ හිතනුත් අනුන්ගේ හිතවලිමුත් හරියට දේවල් කියන ඔච්චර දැඩි වෘත්ත ප්‍රතිපatti කරන්න යන්න එපා. අපි සාමාන්‍ය විදිහේ මේ භාවනාවක් කරගෙන ඉමු. එතෙන් සිල් රකින්න උදව් කරමු. එතෙන් දාහණයට අනුශාසනා කරමු. මේක ඉතින් බැරුවයි පස්සේ වෙලාවකදී මතරත් බුදුරු පහළ වෙන්නේ නැතයි මේ ලෝක චක්‍ර කරකිනවා නේද? ඒක හදිස්සි වෙන්නේ මොකටද කියලා අරතියට කරන කතා පිළිබඳ බලනකොට ඒ වගේ තියෙන විචක්ෂණ භාවයේ දකිනකොට ගල් පිළිමයක් වුණත් ඔළුව හොල්ලන්න පුළුවන් විදිහේ කතාද තියෙන්නේ. නමුත් ඒ ලෝකේ 99ක් 100ට මේ අරතියට යට වෙලා කතා කරද්දී පෞද්ගලයෙකුට එක පුද්ගලයෙකුට තමා අර්ථය බිඳගෙන භාවනා ආරාමතාව භාවනා අර්ථය ඇති කරගන්නවා කිව්වොත් ඒක කඩන්න බලවේගයකුත් ලෝකේ නැහැ. හැබැයි ඒක පොදු වෙනම් කරන්න බෑ. ඒ අර්ථය ඇති කර ගැනීම දෙන්නෙකුට හාමචයි යම්මචන් කියලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම කරමි කියලා නම් කරහයි. ඒක කඩන්න පුළුවන් ක්‍රමයක් තිබුණේ අන්න එවැනි ශක්තියකින් තමයි ওই ਸਰුවචනanse පාරමිතා පුරණ කාලේ මහබෝසතාණන් වහන්සේ නමක් විදියට ওই සාරා සංකේ කල්පලක්ෂයක ගත්ත අදිෂ්ඨානය බිම නොතබා ගියේ අන්න ඒ වගේ ශක්තියකින්. ඊටත් වැඩි යමක් ඇත්තටම ඒක විස්තර කරන්න පුළුවන් ඉන්නේ උන්වහන්සේගේ මහා කරුණාව සම්පූර්ණ කිරීමේ ශක්තිය. නමුත් මහා ප්‍රඥාව සම්පූර්ණ කිරීමේදී මේ සන්තුට්ඨීතාවයේ රාතිය භාවනා රාතිය භාවනා රාමතාවේ ඇතෙක් Tamange හොඬවල පාග ගන්න නැතුව වගේ නිතරම විවෘතව තියාගන්න ඕනේ. ඒකට ඉතින් සාමාන්‍යයෙන් අප්‍රමාදී කියලා පදෙත් පාවිච්චි කරත හැකියි. සතිය කියන වදෙත් පාවිච්චි කරන්න පුළුවන්. මේ සති අප්‍රමාද දෙක නිතරම ඒ පුද්ගලයා ඉදිරි පෙරමුණේම සටන් පෙරමුණේම නැත කරන. කවදාවත් බංකරයකට රින් ගන්න දෙන්නෙත් නැහැ, පෙරද පලා යන්න දෙන්නෙත් නැහැ. පෙරද පලා යනවා සටන් උපක්‍රමයක් විදිහට ආයෙත් ගහන්න බලාගෙන. ආන්නේ විදිහට ඉදිරියට යන්න නම් ඒ පුද්ගලයා තුළ තියෙන ඕන ප්‍රධානම සන්නාහ දෙකක් වගේ යුද ඇඳුම් දෙකක් වගේ තමයි මේ අපිච්චතාවය සන්තුටිතාවය. එතකොට අපි කලින්ම මතක් කරා ඒක ගැලපෙන්නේ යෝග ජීවිතයකට එහෙම නැත්නම් ඒක ගැලපෙන්නේ ශ්‍රමණ ජීවිතයකට කියලා. වෙන විදිහට කියනවනම් තනි කඩයට. තනි අලියට. කංග වේනගේ තනි අල තනි දත වගේ ඉන්න මිනිස්සයාට අල්පෙච්ච භාවයේ ඕන මට්ටමකින් ක්‍රියා කරන්න පුළුවන්. ඒ කාටවත් වග වෙන්න ඕන කමක් නැහැ. ඒ වගේම සන්තුට්ටි භාවයත් ඕන මට්ටමකින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. පොදුවේ කියන්න යනකොට හුඟ දෙනෙක් ඉතින් ඒවට නැතිකම් බැරිකම් නොහැකිකම් කියාපාන. හැකිකම පුළුවන්කම ඉතාමත්ම කලාතුරකින් එන එකක්. ඉතින් ඒක සම්බන්ධයෙන් ඒ ਸਰුවචනාංශගේ මේ දේශනාවලදී උන්වහන්සේ ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්තරං විදියට උන්වහන්සේ පෙන්ලා දෙනවා මෙන්න මේ සතුට මේ හරි වැඩේ තෝරාගෙන භාවනා රතියම භාවනා රාමතාවයම අප්‍රමාදයම එහෙම නැත්නම් සතියම ඉස්රායින්ට යන ඒ සඳහාම කටයුතු කරන කෙනාගේ ඇතුළතින් මෝදු වෙන සතුටක් තියෙනවා එකෙන් එකට කියනවා අපි සාසන සම්පත්‍ති කරගතියක් කියලා. අන්නේ සාසන සම්පත්‍ති කරගතිය විතර ධනයක් ඇත්තේ මොනම ධනයකින්වත් මේ සන්තුට්ඨිය ඇති කරලා දෙන ධනය වගේ ආඩිය කරන්න පුළුවන් ගතියක් නැහැ. සාසන සම්පත්‍තියක් ඇති කරන්න දෙන ගතියක් නැහැ. ඉතින් මේකේ තාමත්ම හොඳට සිහිබුද්ධියෙන් කල්පනාවෙන් තේරුම් ගන්න එක පොදුවේ ගන්න බෑ. මේ සන්තුට්ටි තන්නිත් කරම මම දැන් මෙතන කියන මේ එකම මානිය තුල පමණමයි සිද්ධ වෙන්නේ. අපි කියන වචනේ එනකොටම මේක දේශපාලනේ එනවා. සමාජශීලීත්වයක් එනවා. ආර්ථික ධර්ම රින්ගන්න පටන් ගන්නවා. ඒ වගේම මම මම කියලා කියන්නේ මෙතන මේ මේ මධ්‍යස්ථානේ ඒක තියෙන තැනක් තියෙනවා නම් ආත්ම සංඥාවෙන් නෙවෙයි අනාත්ම සංඥාවෙන් බලනවනේ දැන් කරන්නේ නැත්නම් මේ සන්තුට්ටි භාවයේ ආය කවදාකවත් අතීත අනාගත දෙකේ නැහැ අතීතන්නානුගම්මේය නප්පජප්පේ අනාගතං මැද කල්පනා කරනවා නම් මධ්‍යස්තව මද කියන්නේ මේ මොහොතේ විතරක්ම හිත පවත්නවා නම් ඒක තමයි සන්තුට්ටිච පෞච්චති. ඒක තමයි සතුට කියන්නේ. කවුරු හරි හිතනවා නම් තා පොඩි දෙක තුනක් වෙනවා පූට්ටු කෙරුවට පස්සේ හෙට සතුටෙයි ඊගා චිත්තක්ෂණේ සතුටු වෙයි කියලා කවදාකවත් ඒ පුද්ගලයා සතුටු කරන්න පුළුවන් පුද්ගලයෙකුත් නෙමෙයි සතුට අඳුරන්නෙත් නෑ. අඳුරනවා ඇති දාන මට්ටමේ, සීල මට්ටමේ, සමාධි මට්ටමේ. ඒ විපස්සනා මට්ටමේ සතුට අඳුරන්නේ. ඒ වගේම තමයි සතුට තියෙන්නේ මෙතනමයි. මෙයින් එපිට වෙන තැනක වෙන දිව්‍ය ලෝකයක වෙන බ්‍රහ්ම ලෝකයක එහෙම නැත්නම් අසවලා ළඟ කියලා මොන්නම කෙනෙකුට හරි හේතු කරනවා නම් කවදාකවත් එතන සතුටක් නැහැ. ඒ නියං මනෝලෝකයක් පමණයි හීනයක් විතරයි. ඒ මම දැන් මෙතන කියන තැන තියෙන සතුට ඊ타ත්ම තුනී එකක්. නමුත් හැම චිත්තක්ෂණෙම තියෙනවා. ඕන වෙලාවක තෙන්ට යන්න පුළුවන්. නමුත් ඒක පාගගෙන මොන සතුට ලැබුණත් Tamanට අත්ත කුසලයේ නැති වෙනවා ස්වార్థේ නැති වෙනවා. ඒ නිසා නිතරම මේ මම දැන් මෙතන කියන තැන ගන්න මේ සතුට සන්තුට්ටි භාවය ඒක දන්න කෙනාට එපිටිලා ආයෙත් දෙයක් එනකන් තව කෙනෙක් ගැන අපේක්ෂාවකින් එහෙම නැත්නම් තව තැනකට යනකන් මොනම අපේක්ෂාවක් නැහැ. ඉතින් මේක ඇත්තටම මේ කියන දේ අංග සම්පූර්ණ බුද්ධ විඳිට නිවන් දකින්න ඕනේ. නිවන් දකපු උතුමන් වහන්සේලා ළඟ තියෙන්නේ සාසන සම්පත්තිය හැම වෙලාවෙම බුදුහාමුදුරුව පිළිබඳවත් නැහැ සඳහපවතින ගතිය. Taman ගැනමයි සඳහපවතින ගතිය තියෙන්නේ. Tamanගේ සීලය ගැනමයි. බුදු ධම්ම සංඝ පිළිබඳ අවේක්කප්පසාදයක් තියෙනවා. නමුත් ඒකේ රඳාපවතින ගතිය නෑ ආලම්බිත ගතියක් නෑ අනාලම්බිතව මේ කියනවා මෙන්න මේ අනාලම්බිතව ලබන්න පුළුවන් මේ වර්තමානයේ සතුට නිවනෙත් එක්ක බුද්ධියට සින්න වුණාට ඒ බණ භාවනා කරන සෑම චිත්තක්ෂණයකම ඒක තදංග වශයෙන් ලැබෙනවා. උපමාවකට කියනවා නම් අපි තේරුම් ගන්නවන්නවා සීලයට වැඩිය දානට වැඩිය සීලය හොඳයි. සීලයට වැඩිය සමාධිය හොඳයි. සමාධියට වැඩිය විපස්සනා හොඳයි කියලා සම්‍යක් දෘෂ්ටික වශයෙන් තේරුම් ගන්න අපි හිතමු <clears throat> භාවනාවට වාඩි උනායි කියලා. භාවනාවට වාඩි වෙලා ඉතින් අර සීලය ආවර්ජනය කරනවා. තමයි මේ විදිහේ සීලයක් රකින්නේ මේ රට්ටු නලවඬවක්වත් හොඳයි කියලා අහන්නවක්වත් ආදායම් බද්දෙන් නිදාස් වෙන්නවක්වත් අඳුරේකටවත් නෙවෙයි මේ සීලය රකින්නේ ඒ සීලයෙන් තමයි සමාධියට හිත ඇති වෙන්නේ අවික්ෂිප්ත භාවයක් ඇති වෙන්නේ කියලා. ඊට පස්සේ හොඳට හිත කය තැම්පත් කරලා හිත ඒ අනි අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයෙන් වර්තමානීයම ධාන දුවන්න දෙන්තෝ රැකගෙන හිත යම් ප්‍රමාණයක කීකරු කරගත්තට පස්සේ අපි විපස්සනාවට හිත දානවයි කියලා හිතමු. නැත්නම් සමතේ ටික ටිකක් ගිහිල්ලා විපස්සනාට දානවායි කියලා. දාන වෙලාවක ඒ පුද්ගලයා එක වතාවක් ආස්වාස ප්‍රස්වාස කරන කෙනෙක් නම් නැත්නම් පිම්බීම හැකිලින් බලන කෙනෙක් නම් ආස්වාස වෙලාවේදී ආස්වාසය මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒක තමයි මේ තදංග නිබ්බුතිය කියලා කියන්නේ. එක ආස්වාසයක් ආස්වාසයේ වශයෙන් පෙරපසු නොවි මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණය ආස්වාස ප්‍රස්වාසත් එක්ක මූණට මූණ දාලා හිටිනවා. පිම්බීමක් නම් මෙනෙහි කරන්නේ පිම්බීමට මුණ දාලා හිටිනවා. ප්‍රස්වාසයක් නම් මෙනෙහි කරන්නේ ප්‍රස්වාසයට මුණට මුණ දාලා හිටිනවා. හැකිලීමක් නම් මෙනෙහි කරන්නේ හැකිලීමට මුණ දාලා හිටිනවා. වම තියෙන වෙලාවේදී වම කියලා නම් මෙනෙහි කරන්නේ මනසිකාරය යොමු කරවන්නේ. දකුණ තියෙන වෙලාවට දකුණ නම් ඒ චිත්තක්ෂණයේ ඒ අරමුණ මනසිකාරයට ලක් වෙන අරමුණට මුණට මුණ දාලා හිටිනවා. අරමුණු වෙනවයි කියලා කියන්නේ ඕනෝකට. අරමුණු වෙනවා නම් අපි ඒකට කියන්නේ බලනවයි කියලා. විපස්සනා කියන්නේ බලනවා කියලා. බලනවා නම් අනිවාර්යයෙන්ම පේනවා. මේ ආස්වාසයක් දිහා මෙනෙහි කරලා බලනවනම් ආස්වාසය කියන්නේ මොකක්ද කියලා. මේක ප්‍රස්වාසයෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා. මගේ හිත හිතවිල්ලක නොවෙනවයි කියලා. සද්දක නෙවෙයි කියලා. වේදනාවක නෙවෙයි මේ ආස්වාසයමයි තියෙන්නේ කියන කාරණා පෙනෙයි. ඉතින් ඒත් එක්කම ආස්වාසය ඉවරයි ප්‍රස්වාසය එනවා. අපි ප්‍රස්වාසයට තර වගේම පෙරපසු නොවේ මෙනෙහි කළා නම් අන්න දැන් තියෙන හිත ප්‍රස්වාසය කියලා වැටෙන්නේ කොහොමද? මේක ආස්වාසය නෙවෙයි. මේක හිතවිල්ලක් නෙවෙයි. මේක සත්‍යයක් නෙවෙයි. මේක වේදනාවක් නෙවෙයි. ප්‍රස්වාසය කියලා බැලුවොත් පේනවා. ඉතින් ඒවා මේ බීජ ගණිතම සමීකරණ වගේ ඍජු සමීකරණ. බැලුවොත් පේනවා. බලන්න නම් මානසිකාරයක් යොමුනවා. මානසිකාරය යොමු කරගෙන තමයි මෙනෙහි කරනවායි කියලා කියන්නේ. එතෙන්ද හිත යොමු කරනවායි කියන එක. අන්නේ යොමු කරන වෙලාවේදී යොමු කරන අරමුණට හිත ගියාන ඒ වෙලාවේදී තදංග නිබ්බුතිය විස්තර කරන්නේ කොහොමද? ඒ ඇතුල් වෙන වෙලාවේ ඇතුල් වෙනවා කියලා හිත ආන්දමන්ද නොවි පෙරපසු නොවි ඇතුල් වෙන මෙනෙහි කරනවනේ. ඒ මෙනෙහි කරන චිත්තක්ෂණයේ කවදාකවත් ඒ අරමුණ વિશેයි හෝ රාගයක් පහළ වෙන්නේ නැහැ. මේ ඇතුල් වීමට වේවා ඇතුල් වීම දැකීමට මේ මේ ලාභයි කිය කිසිම ලාභයක් පහළ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ඇතුල් වීම දැක්කා මේක මොනවද මට හම්බෙච්ච දේ නේනදකින් කියලා තරහක් එන්නේත් නැහැ. ඒ වගේම මේක ඇතුල් වීමද පිටවීමද සද්දයක්ද වේදනාවක්ද කියලා කලකොල භාවයක් මුලාවකුත් මුසාවකුත් නැහැ. ඇතුල් වෙන තැනම තියෙන බව දාන්න. ඔන්ට ඔක තමයි අලෝභ, අදෝස, අමෝහ හිතවිලි කියන්නේ එක චිත්තක්ෂණයකට අලෝභ, අදෝස, අමෝහ හිතවිලි පහළ වෙනවා. ওই නීලමාලියෝදයා මේ මම දැන් නීලමාලි වෙන්න ඇති මතක නැහැ. ওই ගජබා රජුරොත් එක්ක ඉන්දියාවට යන්න ගිහිල්ලා චක්‍රායුධේ කරකොල ගැහුවලු මහමුදට මහමුද දෙබෑවෙන්. දෙබෑ වුණාට පස්සේ 20000ක් ලාංකික ජනතාව එහාට යනකම් මුහුද තිබුණලු එහෙම දෙබෑවෙච්ච ගමන් ඒ තරම් වේගයකින් චක්‍රායුධයෙන් ගහලා තියෙනවා. ඊට පස්සේ සොලී රටට ගිහිලා සොලීද යුද්ධ කරලා 20000ක් යුද මේ හිරකාර අරගෙන ආපහු එනකොටත් ගැහුවලු මුහුදට අර වගේ මුහුද දෙබෑ වෙලා හිටියයි කියලා තියෙනවා. ඒ අපි මේ වෙලාවේදී එක සැරයක් මේ චක්‍රායුධය ගැහුවොත් මානසිකාරයේ යෙදු කෙරුවොත් මානසිකාරයේ යෙදුනා නම් එපමතකින්ම එමතින්ම යම් ප්‍රමාණයකට ඒ පුද්ගලයාට තේරෙන පටන් ගන්නවා මේක රාග දෝෂ මොහ නිස්ෘත නැති අරමුණ. ඉන්නේ එකෙන් වැඩ ගන්නවයි කියලා. ඒක විපස්සනා කරනවයි කියලා කියන්නේ. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න උදව් කරනවා කියලා කියන්නේ ඒ වෙලාවේදී පේන දෙයට ගෞරව කරන එකයි. කොහොමද පිම්බීම මම අත්දකින්නේ? කොහොමද හැකිලිම අත්දකින්නේ? කොහොමද ඇතුල්වීම අත්දකින්නේ? කොහොමද පිටවීම අත්දකින්නේ? කොහොමද වම? කොහොමද දකුණ කියලා ඒ තමන් චේතනාපූර්වකව හෝ අරමුණේ ප්‍රකටතාවය මතින් එන මිනේ කල අරමුණ මූණට මූණ දාලා හිටියානම් එතන කෙලස් නැති භාවයෙන් කෙලේශ දුහුරි භාවේන හිතේ ප්‍රසාදයක් පහළ වෙනවා ඒකට කියනවා තදංග නිබ්බුතිය කියලා. ඕනම කෙනෙකුට මේක අත්අත බලන්න පුළුවන්. ඒක මේ බුද්ධ ආගම් කාර්යකට කියලා නැත්නම් සීල් ගත්ත කෙනෙකුටම කියලා නැත්නම් අර ගුරුවර ළඟ විතරයි කියලා එහෙම කන්නේ මේ මනුස්ස ස්වභාවය. නමුත් ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි මේකේ ආසේවන ප්‍රත්‍යය. ඊගාව චිත්තක්ෂණෙත් අපි කොහොමද මේ විදිහටම හරියටම එහෙම නොගින් අරමුණටම හිත යොදන්නේ කියලා. ඒක නිසා මේ මානසිකාර ක්‍රමය මෙනෙහි කිරීම විපස්සනාවම ගරු කරන භාවනා ක්‍රමවල මතක් කරනවා යෝගාවචරය ආධුනික කාලේ මේ විදිහට හිතු හිතු විදිහට හිතු කාලයක් අරමුණේ පවත්තන තරම් කීකරුකමක් හිතේ නෑ හිත මේචල් වෙලා නෑ එහෙමනම් ඒක අපි හිතනවා නිදර්ශනයක් වශයෙන් කරන එක තප්පරයකට එක සැරයක් මෙනෙහි කරනවා ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා පිම්බෙනකොට පිම්බෙනවා වම තිනකොට වම තිනවා කියලා මෙනෙහි කරනවා ඊට පස්සේ ඒ පුද්ගලයාට ඊගාව තප්පරේ පුරාම හම්බෙන එක සැරේයි කියලා හිතමු. චිත්තක්ෂණ කියලා කෝටි ගාණක් ගිහලා ආයසරයක් හම්බෙනවා. ඒකම හෝ එහෙම නැත්නම් හැකිලෙනවා පිට වෙනවා දකුණ කියලා මෙනෙහි කරනවා. ඊට පස්සේ ඊගා චිත්තක්ෂණෙත් මේ තප්පරයකට සැරයක් මෙනෙහි කරනවා. තප්පරයකට චිත්තක්ෂණේ ගන්න. <coughs> අන්න එහෙම තප්පර පහක් භාවනා කරාන අර මහා මේ සාගරේ පස්පාරක අඩිය බැලුවා වෙනවා. තප්පර පහක් භාවනා කරන තප්පර පහක කෙලස් නැති අඩිය බැලුවා වෙනවා. එතකොට විනාඩියක් භාවනා කරන තප්පර 60යි 60 වාරයක්. විනාඩි 5ක් භාවනා කරන 300 වාරයක් විදිහට ගණන් කරලා කියන්න පුළුවන් කොච්චරද Tamange හිත මෙන්න මේ මෙච්චර කාලයක් භාවනා කරේ මෙන්න මේ මෙනෙහි කරන වාර ප්‍රමාණයක් තදංග වශයෙන් කෙලස් කපාගෙන යන්න පුළුවන් ගතියක් තිබුණා. ඊට පස්සේ යෝගාවචරය සතිය මේ විදිහට අල්ලාගත්ත සතිය අඛණ්ඩ කිරීමෙන් තමයි යෝග ගතිය Taman තුළට පළපදියම් කරන්නේ. අර වගේ තනින් තනින් හැරමිටින් ඇවිදින මනුස්සයා හැරමිටියේ තින්ත ටිකක් ගන්න ගියොත් තැන් තැන් වලින් ලප හිටිනා වගේ වෙන්නේ නැතුව මේ චිත්තක්ෂණේ ඊගාව චිත්තක්ෂණර පැවැත්වීම සඳහා ආස්වාසයට ප්‍රස්වාසයට මෙනෙහි කරන්න පුළුවන් නම් ආස්වාස ප්‍රස්වාස සංසිද්ධිමත් එක්ක මුල මැද අග වශයෙන් දිග්ගටෝම සතිය පවත්තන්නේ. ආශාසි මුලින් පටන් අරගත්තාම නූලක් දිගේ ඇඟිල්ල අදගෙන යනවා වගේ මුල මැදාග දිගට සතිය පවත්වනකොට අර තනින් තනින් ඇතිවෙච්ච චිත්තක්ෂණ ටික ටික ටික ටික ආසේවන ප්‍රත්‍යයට වැටෙනවා. ගැම්ම ගන්න පටන් අර ගන්නවා. ආන් මේ විදිහට ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා ඒ තදංග වශයෙන් ලැබෙන නිබ්බුතිය ටිකෙන් ටිකෙන් ටිකෙන් වැඩි කරන්න. අන්න ඒ වැඩි කරනකොටමත් ඒක සමාධියට හුඟක් උදව් කරනවා. ඒ වගේම ප්‍රමෝදයක් පහල කරනවා හිතේ දැන් නම් මට අරමුණේ විනාඩි ගාණක් තප්පර ගාණක් පවත්වන්න පුළුවන් කියලා. මේක හරියට අටුවාව පෙන්ලා දෙන්නේ දුවන අස්සෙක් උඩ අලුපූල් ගෙඩියක් තැම්පත් කරා වගේ. ඒක කවදාකවත් හිතලා නම් හිතන්න බෑ මොකද අස්සයාගේ පිටත් කටුසු පිටක් වාගේ පටල නැහැ. අලුපූල් ගෙඩියත් ඒ වගේ. ඉතින් වැටෙනකොට වැටෙනකොට අරන් තියලා අරන් තියලා අරන් තියලා යම් වෙලාවක දුවන ආශ්‍රයයකට අලුපූල් ගෙඩියක් තැම්පත් කළොත් මොන තරම් ඒක ආශ්චර්යද මොන තරම් වික්‍රමයක්ද? නිකන් සාමාන්‍යයෙන් හිතන්නේ රෝඩ් දෙකක් විතර තියෙන බයිසිකල් එකක් උඩ නැගලා පදිනවයි කියන එක පුදුමාකාර අමාරු වැඩක්. හිතලා නම් කරන්න බෑ. තනි රෝදෙත් පදිනවා සර්කස් කාර්ය. ඒක උඩ පදම් කරලා පදම් කරන්න පුළුවන් නේ පත්තම් කර පත්තල වෙන්න පුළුවන්. ආන් මේ වගේ හිත යම් වෙලාවක එකම අරමුණක පැවැත්වීමේ මේ සූරභාවය ඇති කළොත් ඒ පුද්ගලයාට හම්බ වෙනා ඒ ගතකන චිත්තක්ෂණ ප්‍රමාණයට සාපේක්ෂව ඇතුළත පිරිච්ච ගතිය. සන්තුප්ති කර ගතියක්. ඉතින් මේක අරතිය මොකද කියන්නේ? ඌවා කරන්න බෑ. ඌවා කෙරුවට දිගට පවත්තන්න බෑ කියලා ඒ වෙනුවට නරකද මේ විපස්සනා කරන වෙනුවට සමතේ කෙරුවාම නරකද? ලොකු මේ ප්‍රසාදයක් පහළ වෙනවාද කියලා විපස්සනා වල සමතේ කරනවා. ඊට පස්සේ සමත විපස්සනා භාවනා කරන්න බෑ සිල් ලක්කහම මදයි කියලා ඒ දෙක පැත්තක දාලා සීල විතරක් රකින්න. එහෙම නැත්නම් කියනවා ඔය සීලේ අමාරුයි දානෙ මදයි එහෙම නැත්නම් කියනවා දානෙත් ඕනේ හොරකම් නොකර ඉන්නවා මැදයි. ආදි වශයෙන් එන්ට එන්ට එන්ට පල්ලෙහාට යන ක්‍රමයක් තියෙනවා. නමුත් මේ සන්තුට්ඨීතාවේදී මතක් කරන්නේ ඒ වෙනුවට මේ ලද අවස්ථාවේ කලාවේ උප්පරීම දේ තමා තුලින්ම ලබන ඒ සතුට ලබා ගැනීම සඳහා අර දුෂ්කර වූ දුර්ලභ වූ දේම නැවත නැවත කිරීමෙන් ඒක තව කෙනෙක්ගෙන් Tamanට ණයට ගන්න බැරි ඒ සන්තුට්ඨීතාවය තමයි මේ සන්තුට්ටි කතාව වලට ਸਰවඥාන්සේ පෙන්ලා දෙලා තියෙන්නේ. ආන් ඒ විදිහට කියලා යම් වෙලාවක ඒ යෝගාවචරය අරමුණ ටිකක් වේලා පවත්වන්න පුළුවන් ගතිය. රූප කර්මස්ථානයේ ටික වේලාවක් පවත්වන්න පටන් ගත්තොත් විතරක් ඒ පුද්ගලයාට ඒ අරමුණේ ස්වභාව ලක්ෂණ සටහන් ආකාර වශයෙන් දක ගන්න පුළුවන්. ඒ කියන්නේ බලනවා වැඩි නම් දකින්නවා වැඩි. ඒ දකින්න දේවල් Taman බැලීම නිසා දකින්න දේවල් ඒ ගුරුවරයා ඉදිරියට වාර්තා කිරීම හරියට අංජනමක් අරිනකොට ඒ අංජනම පේන මිනිසයා ඒ ගුරාට කියනවා වගේ අංජනම බලලා හනුව දැන් යන්නේ මෙන්න මේ පැත්තට කියනවා වගේ Taman දකින්න දකින්න දෙ කියලා. කියනකොට ගුරුවරයාට තේනවා දැන් අරමුණේමද ප්‍රත්‍යක්ෂයක්ද යන්නේ නැත්නම් චින්තාමය දෙයක්ද කල්පනාවක්ද කියලා හරියට අල්ලතැයි. ඒ අල්ලනකොට ලකුණ තමයි ඒ පුද්ගලයාගේ අරමුණේ Taman බලන අරමුණේ සටහන් මෙහෙමයි මේ මේ මේ හැඩතල තියෙනවා. එහෙම නැත්නම් ආකාරමය මේ මේ தত্ত্ব මේ தত্ত্বට මාරු වෙන ආකාර තියෙනවා. ඒ ඒ චිත්තක්ෂණේ මෙන්න මේ මේ විදිහේ තොරතුරු රාශි රාශියෙන් පටන් ගන්නවා කියලා කියලා ඉවර කරගන්න බැරි තරම් සටහන් ආකාර ස්වභාව ලක්ෂණ වශයෙන් ඒ දියුණුව ඒ යෝගාවචරයටත් ගුරුවරයටත් දෙන්නටම පුදුම සතුටක් ලැබෙන දෙයක්. මේක තමයි ගංගදිගේ ඉහළට පේනවායි කියලා කියන්නේ. ගංගදිග පල්ලෙහාට අනේවා තමයි අනිකු සේරම කුසල්. මේකෙදි වෙලා තියෙන්නේ ඒ ගඟ දිගේ ඉහළට යන්න ගියාම මෙතුආකල් කරන්න බැරි වෙච්චි අරමුණේ විස්තර හොයාන යනකොට යනකොට යනකොට සටහන ඉක්පෝල ආකාරයට යනකොටමත් අරමුණත් එක්ක ලොකු සුවදතාවයක් ඇති සටහන් ආකාර දෙක බැලලා අරමුණට ඉබිලා බලනකොටත් ඒ හිතයි අරමුණයි එක එක සම්පාත වෙලා සම වේග தත්වෙටපත් වෙලා ඒ යෝගාවචරයට ඇති වෙන මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිම හොඳටම නීවරණ ධර්මයන්ට ප්‍රතිපක්ෂව යනවා. බොහෝ වේලාවකට නීවරණ හිතට නොයන තාලෙට පාසිවඳ මේ මේ නැත්තම් මේ දීසෙවල් බැඳිලා තියෙන වතුරකින් වතුර කඩකින් කලයක් ඔබලා වතුර ගන්න ඉස්සලා අපි කලින් එහාට මෙහාට කරනවා. අර දියසෙවිල යහට කරපාවිල යතුරු වතුරු වතුරු හොඳයි. පිරිසිදුයි. නමුත් උඩින් බැලුවට පේන්නම් තියෙන අර මේ පාවෙන දියසෙවිල නිසා යහට මට කෙරුවම කලියෝ බල වතුර ගන්නකන් අර දියසෙවිල ටික ඈත් වෙනවා. ආයෙ ටික වෙලාවකින් එකතු වෙනවා. අන්න ඒ වගේ මෙනෙහි කරගෙන කරගෙන කරගෙන ගියොත් දිගටම දියසෙවිල ඈත් වෙලා තියෙනා වගේ Tamanට තේරෙන්න පටන් ගන්නවා අර ඇතුලේ තියෙන විශාල පිරිසුදු ජල කඳ. එතකොට නීවරණ දුරු වෙලා එතකොටමත් අර සමත සුඛයකට සමාන සුඛයක් ditta ධම්ම වශයෙන් විඳ ගන්න පුළුවන් සුඛයක් ඒ යෝගාවචර වෛද්‍යව. ඒ සුඛයත් එක්කම විපස්සනාවේදී මේ සන්තති ලක්ෂණය කියන රූප ධර්මයක් බැලුවත් නාම ධර්මයක් බැලුවත් මූල කර්මස්ථානේ බැලුවත් වෙන දෙයක් බැලුවත් ඒවා ශීඝ්‍රයෙන් වෙනස් වෙන තත්ත්ව චලන ගොඩක් බව එහෙම නැත්නම් ඒවා කම්පන වේග බව තේරෙන පටන් අර ගන්නකොට ඒ යෝගාචරයට ඒ ඇති වෙන ප්‍රීති සුඛය තමයි අර ආනාපාන සති සූත්‍රයේ වගේ පස්සම්බයං කාය සංකාරං අස සිස්සාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති කියලා හොඳටම රූප කර්මස්ථානයේ සංසිද්ධි වෙනකොට පීටි පරිසංවේදී අස සිස්සාමිති සික්කති පීටි පරිසංවේදී පස්ස සිස්සාමිති සික්කති සුඛ පරිසංවේදී අස සිස්සාමිති සික්කති සුඛ පරිසංවේදී පස්ස සිස්සාමිති සික්කති කියලා ඇතුලෙන් මේ පුංචි පුංචි ප්‍රමෝද තරුණ ප්‍රීති පහළ වෙලා ඒ ඇඟ කය හිත ඇතුලෙන් පුරවාගෙන සුඛයක් එන්න පටන් ගන්නවා. මේක තමයි ඉස්සල්ලාම විපස්සනා යෝගාවචරයා දකින්නේ නිරාමිෂේ. නිරාමිෂ සුඛය. ඉතින් මේක හරි අමාරු නඩත්තු කරන්න හැම පරියන්කේදීම වෙන්නේ නැහැ. හැබැයි පරියන්කයක් මේ தත්ත්වෙ ගියා නම් කීයක සාර්ථකයි කියලා. ඊට පස්සේ යෝගාවචරගේ හිත ඒ પરමාර්ථ ධර්මවලට නැඹුරුවක් සම්මුති ධර්ම ගිලිහි යෑමක් මේ සිදු වෙන්නේ කොහොමද අරමුණෙන් අරමුණ වෙන් කරගන්න බැරි සෑම අරමුණකින්ම ඒකාකාර කම්පන චංචල ගෙන දෙන සතියේ සමරස ඉන්ද්‍රිය සමරස භාවයකට එනවා එතකොට මේ යෝගාවචරයට අරමුණ මෙනෙහි කරගන්න බැරි තත්වයකටපත් වෙනවා සම්මුති ලෝකෙ මෙනෙහි කිරීම නොගැලපෙන හේල් කාකේ මේ කොස් කොලයක් ඉදිල රතු පාට වෙලා නැට්ටෙන් හැලිලා යනවා වගේ ආයෙ ඒක පුට්ටු කරන්න බෑ වගේ මෙනෙහි කරගන්න බැරි වෙනවා ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මොන බාධාව ආවත් අරමුණෙන් හිත පිට යන්නේ ඒකටම උරුට්ටු වෙලා හිටින ගතියක්. ඒක තමයි මේ සන්තති ලක්ෂණය කියලා කියන්නේ ප්‍රවාහයක් සන්තතියක් ගඟක් ගලන්නාසේ වැටෙන්න පටන් ගන්නවා. මේකත් බොහෝම සීරු මාර්ගවලිත අවස්ථාවක් විපස්සනා වෙන්නේ. ඒ මොකද යෝගාවචර පුරුද්ද තිබුණේ එක එකේ පෞද්ගලික ලක්ෂණ වෙන් කර කර බල බලා. පඨවි මේමයි, ආපෝ මේමයි, තේජෝ මේමයි, වායෝ මේමයි, නාම ධර්ම මේමයි. ආදී වශයෙන් බල බල දැන් සේරගෙම සම ලක්ෂණය, සන්තති ලක්ෂණය පේනවා. අන්න එතනදී ඒ යෝගාවචරයට ලොකු අභියෝග රාශියකට මුහුණ දෙන්න වෙනවා මෙතෙක් ගෙනාවු ruci අරුචිකන් පෞරුෂත්ව ලක්ෂණ ඔක්කොම අභියෝගයට ලක් වෙනවා. ආන්නේ අභියෝගයට ලක් වෙද්දිත් ඒ යෝගාවචරය දිගටම සන්තතිය දැනෙනවා කියලා හෝ ඉන්නවා කියලා හෝ පෞද්ගලික නම් වශයෙන් මෙනෙහි කරන්නේ නැතුව පොදුවේ පොදු ලක්ෂණ මෙනෙහි කරන්න පටන් ගත්තොත් ඒ සන්තතිය තමයි මෙතන මේ අනිත්‍ය ලක්ෂණේ වශයෙන් පෙන්වන්නේ. වහා ඇති වෙන නැති වෙන ගතිය. මේකට හුරු වෙන්න වෙන්න වෙන්න දුක්ඛ ලක්ෂණය ප්‍රකට කරනවා. බලානිදිල වෙහෙසක් වෙනවා. දුකක් වෙනවා. ඒකාකාරීකමක් වෙනවා. කම්මැලි ගතියක් වෙනවා. බයක් ඇති කරනවා. ආනේ සේරම නාම ධර්ම වශයෙන් තමයි බාධා කරන්නේ. ඒකට උපක්ලේශ කියලා තුලහන් කරලා කියනවා. මේ සෑම දෙයක්ම ගුරු උපදේශ සහිතව කටයුතු කළොත් ඒ උපක්ලේශ වලත් සතුට තියෙනවා. ප්‍රීති ප්‍රාමෝජ්‍ය දේවල් තියෙනවා. ඒව එකක්වත් බාර ගන්න නැතුව ඔක්කොම ඒ ඒ නම් වශයෙන් මෙනෙහි කරන්නේ නැතුව ඒ විපස්සනා වෙතින් ඉහළ ඥානවලට යන්න බෑ. ඒක නිසා ඒ උපක්ලේශ ධර්ම ගැන කතා කරනකොට අටුවාචාරින් වහන්සලා කියලා තියෙනවා කවදාකවත් අදක්ෂ භාවනාව යෝගාවචරයට මෙව හම්බ වෙන්නේ නැහැ. භාවනාවේ මාර්ගඵලයක් ලැබුවේ කරන්නට හම්බ වෙන්නේ නැහැ. දුසිල්වතට හම්බ වෙන්නේ නැහැ. උපක්ලේශ කියන මේ කඩයිම හම් වෙන්නේ දක්ෂ යෝගාවචරයට විතරයි. අන්න ඒක ඉක්මවන්නේ මොකටද මේ ලාමක සතුට උසස් සතුටක් වෙනුවෙන් පාවා දීමක් කරන්න වෙනවා. ඊට පස්සේ තමයි යෝගාවචරගේ හිත පස්සම්බයං චිත්ත සංඛාරං කියන විදිහට වේදනා සංඥා දෙකට ප්‍රධාන වශයෙන් එල්ල වෙලා ඒ දෙක සංසිඳෙන්න පටන් ගන්නවා. වේදනාව සැප වුණත් දුක වුණත් අදුක්කම සුඛ වුණත් මේවා වේදනා. සංඥා හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් කොයි එකක්ද මේක සංඥා පමණයි. එතනින් එහාට භාවනාව මනෝමූලමයි. ඉතින් යාට භාවනා තන්නේ ක්‍රම ඇතුළත වැඩක් තියෙන. එතෙන්ට එනකන් නම් පරිසර සාධක බලපානවා. සද්ද බලපානවා, කායේ වේදනා බලපානවා, හිතවිලි බලපානවා. මෙතනින් යාට ගියාට පස්සේ වේදනා, සද්ද, හිතවිලි ඔක්කොම ධර්මතා බවටපත් වෙනවා. මුට්ටිය ඇතුලේ වහලා තැම්බෙන වෙලාව වගේ එන්නේ. එතෙන්දි තමයි හුඟාක් වෙලාවට ඔය නිබ්බිදාව බය වගේ දේවල් එන්න පටන් අරගන්නේ. එතකොට මේ යෝගාචරයට මේ ගියා ආම්දුරණ කිව්වා වගේ කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සම්පාවංකෝ කියන විදිහට හොඳ කල්යාණ මිත්‍ර ඇසුරකින් වටපිටාව සකස් වෙලා තියෙනවා. ඒ වගේම සීලය පොළවේ ගැහුවත් පුපුරන්නේ නැති මට්ටමට හයියට තියෙනවා. මානසික අසහනෝ සීලය පිළිබඳ අඩුපාඩුකම් තියෙනවනම් මෙතෙන්දී සහලවන්න පටන් ගන්නවා. උන්නුහේ කමක් නැහැ කියලා ගිය කෙනාට මොනවාක්වත් නැ දෙදරන්න පටන් ගන්නවා. ආන්නෙම නැතුව හොඳ සීලයක්, හොඳ මානසික සෞඛ්‍යයක්. ඒ වගේම අර කලින් කලින් දේවල් සාක්ෂාත් කරගෙන ගිය අදිෂ්ඨාන ශක්තියකින් ගියාම ඒ පුද්ගලයාට ඇතිවෙන ඒ සතුට ශුඤ්ඤාගාරම් පවිත්තස සන්තචිත්තස බික්කුණෝ අමානුෂී රති හෝති පස්සන්තෝ උදයබ්බයන් කියලා තියෙනවා. ඒ ඇති වෙන රතිය, ඒ යන සතුට මනුස්ස ලෝකේ ලබන්න පුළුවන් කන්නේ. අමානුෂික රතියක්. manussත්වයේ ඉක්මවලගේ රතියක් ලැබෙනවා. ඉතින් ඒක නොකරපු කට්ටිය ඔය නිකන් මනෝ විකාර කියලා කියනවා. දෙන්නෙක් එකතු වෙලා කන්දක් ගමනක් යනකොට එක මිනිහෙක් යන ගමන පාරයින තියෙන කන්දක් උඩට නැගලා ඒ මිනිහා කියනවලු මට ඈත පේනවා මේ හැටි වතුර තියෙන තැනක් නෑ විලක් තියෙනවා මෙන්න මේ දිහාට කියලා. මුල ඉන්න මිනිහා කියනවලු බොරු කියන්න එපා. අපි දෙන්න එකට න්යාය වෙන මටත් පේන්න එපායි. ඉතින් මිනිහා කන්ද නැගලා නැතුව මේ කතා කරන්නේ. අන්න ඒ වගේ තමයි මේ විපස්සනා වෙදී අර්ථය බිඳගෙන විශේෂයෙන් මෙතෙන්දී අර්ථය වෙන්නේ මේ නීවරණ ධර්ම ටිකත්. ඒ උපක්ලේශ ධර්ම ටිකත්. ඒ ටික බිඳගෙන ඉදිරියට ගියාට පස්සේ හම්බ වෙන ඒ අමානුෂික රතිය වින්දට පස්සේ ඒ මනසට තදංග වශයෙන් විඳගෙන ආපු නිබ්බුතිය දැන් නම් මට බුද්ධියට හින්න වේගන එන්නේ මම දැන් කලෙලියකට යන්නේ කියන එක හොඳට පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙනකොට මේ මනුස්සයාට අනිවාර්යයෙන්ම මෙතෙක් Taman ගෙනාපු අල්පේච්ඡා දිගුණ ලද දෙයින් සතුට වෙන ගතිය කොච්චර දුරට මේ අර්ථිය යටපත් කරලා භාවනා රතිය පවත්වන්න ඕනද කියලා තේරෙනවා. ඒක කියන්නේ සාමාන්‍යයෙන් මේ සාසනික වශයෙන් කියන මේ සතුට අභ්‍යන්තර සතුටක්. ඒ නිසා සං කියන වචනේ තුට්ටි කියන පදයට උපසර්ග වෙලා තියෙන සං කියලා කියන්නේ සොයන් කියන පදේ. තමා තුලින් ඇති වෙන සතුටක්. එතකල්ම මේක අත්දකින්න තෙක්ම යෝගාවචර හිතන්නේ මේ භාවනා හරියන්නේ නැති අසවලා නිසා. අසවල් දේ නිසා, අසවල් ඍතු නිසා, අසවල් දේවල් නිසා කියලා බාහිරට හේතු කරනවා. මෙතන ගියාට පස්සේ තේරෙනවා ඇතුළත තමන්ගේ ඇදහිල්ල තියෙනවා නම් මේ කටයුත්තේදී ඒකත් නිකම්ම නිකම් හුදු ඇදහිල්ලක් නෙවෙයි. හොඳට මෙනේ කළා මේ කඩයින් පැනලා ගියාට පස්සේ ඒ පස්සම්බයං චිත්ත සංඛාරං කියනකොට අභිප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. අති ප්‍රමෝදයක් එන්න පටන් අර ගන්නවා. එතකොට ඒ අති ප්‍රමෝදයෙන් නොතෙමෙන අති ප්‍රමෝණයෙන් ඕජාව නොලබෙන එක නහරයක්වත් එක සෛලයක්වත් නැහැ කියලා කියනවා. හැම තැනදීම එන්න පටන් අර ගන්නවා. එදා තමයි මේ යෝගාවචරයට මේ සුවය එහෙම නැත්නම් සුව සේවාව කය තුල පටන් අරගන්නේ. එතකම්ම Taman ඇඟට වද දෙන එක තමයි කරන්නේ. තමන්ට රුචි දේ දන්නේ නැහැ, රුචි මිත්‍යා දන්නේ නැහැ, රුචි කතාව දන්නේ නැහැ. මෙන්න මෙතන ගියාට පස්සේ තමයි මේ පුදුලට කාලසටහන බිය යුත්තේ මොකද්ද? ඇසුරු කළ යුත්තේ කවුද? බණ මොනවා වෙන්න ඕනද කියලා තීරුම් අරගන්න පටන් අරගන්න මෙතෙන්. ඉතින් එතෙන් ගියාට පස්සේ කියනවා සාමාන්‍ය ගුරුවරයෙක් නැතුව වුණත් ස්වාධීන හිතයට පිරෙහෙන්න මට්ටමක් නැහැ. ඉන් ඉදිරියට ගියොත් නම් හුඟක් මේ පුදුලයි වංචනික ධර්ම වර්ගයක් තමයි ඉතරයින් තියාණේ ඉන්නේ. මෙතෙන්ට යනකොට අර උපක්ලේශ ධර්ම වගේ දේවල් බිඳගෙන ගිය නිසා ලැබෙන මේ සතුට තාම නොමියනා සතුටක් නෙවෙයි. තාම මාර්ගඵලයකින් සල්ලං වෙලා නැහැ. නමුත් සෑහෙන සතුටක් එනවා. අන්නේ වැනි ශක්ති තුලින් තමයි මේ පුද්ගලයා ගිහිල්ලා අන්තිමටම මේ ගිනිකලි සටනක් වාගේ මේ සම්පූර්ණ මේ මමයි කියා ගන්නා මගේ කියා ගන්නා ආත්මය කියා ගන්නා සියල්ල පාවා දීලා මේ සතුටටම කඩාවැදීමක් බිඳගැනී යාමක් තමයි සිද්ධ වෙන්නේ මාර්ග ඥාන අවස්ථාවේ. ඒ නිසා කියනවා මනුෂ්‍යයා විසින් මනුෂ්‍යයර කරන කැතම වැඩේ තමයි මිච්ඡර මේ සතුටක් තියෙද්දි ඒක බුද්ධි නොවිදින එක. ඒක තමයි සාපේ. වෙන කාගවත් සාපයක් අපිට නැහැ. අපි මේ සතුට මට්ටම් දන්නේ නැතුව මේ ලාමක සතුට වලට රණ්ඩු සරුවල් කරනවා. ඉහළ සතුට තියෙද්දි. හැබැයි ඉහළ සතුට රණ්ඩු සරුව වලින් ගන්න බෑ. නිතරගෙන් දිනන්න ඕනේ. ඒක සඳහා මේ නිකාමලාභී, අකිච්චලාභී, අකසිරලාභී කියන විදිහට මේ සන්තුට්ටි කතාව ඍෂිසේ ලබන සුවසේ ලබන ඇතිසේ ලබන තැනක ජීවත් වෙන්න ඕන. ඒක හරීම අමාරුයි. ඒකට හේතුව මොකද? ආණ්ඩි පිටසක් එක්ක ඉඳලා තමන්ගේ ආණ්ඩි ඇලියේ තමන්ගේ මල්ලෙන් හාල් මිට දාන්න නැතුව අනික ආණ්ඩින්ගේ හාල් මිටෙන් කැඳ බොන්න පුළුවන් කියලා හිතානේ හිටියොත් ආණ්ඩියක් දෙනායි කැඳ හාලිය වගේ එක එකක් දාන. ආණ්ඩි කියන්නේ හරි කට්ට જાතියක්. ඒ නිසා තමන්ගේ කොටා දාන්න ඕනේ. එවනම් තමන්ගේ දාහනේ කටයුත්ත කෙරෙන්න ඕනේ. තමන්ගේ සීල කටයුත්ත කෙරෙන්න ඕනේ. සමාධි භාවනා කටයුත්ත කෙරෙන්න ඕනේ. ඊට පස්සේ විපස්සනා කටයුත්ත තමයි. ඒ පිරිසට තමන්ගේම තමන්ගේ පිරිසටත් එකතු වෙලා සමග්ගාණන් තපෝසුකෝ කියන විදිහට ඒතන සාමග්‍රිය තුලින් පුදුමාකාර සතුටක් එන පටන් ඒක තමයි මේ සංඝ කියන පදයෙන් සරුවචන සඳහන් කරලා තියෙන්නේ. මේ සංඝයා මේ කටයුතු කරන්නේ තන්නිකරම ලාභ ප්‍රයෝජන සඳහා නෙවෙයි. ඒකාන්තයෙන්ම අර කියන විදිහේ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන ඒ ලකුණු පේනවා. මේ පද එකක්වත් මේ ආමිෂ සඳහසටන් ගන්න ගීයත් අංග නැත්නම් ගිහි කාමභෝගියත් අන්ට රුචි පද නෙවෙයි. නමුත් භාවනා කරන එකට ඇහෙනකොටමත් පුදුම සතුටක් ඇති වෙනවා. ඒකේ තියෙන පුදුමාකාර සාන්තදායක තත්වයක්, කේම තත්වයක්, ඉතින් ඒක විස්තර කරන පදේ තමයි සන්තුට්ඨි. ඉතින් ආර්යවංශ සූත්‍ර දේශනාවේදී සන්තුට්ඨෝ හෝති ඊතරීතර චීවරේන ඊතරීතර චීවර සන්තුට්ඨියාච වන්නවාදි වශයෙන් ਸਰවඥංශ පෙන්ලා දීලා තිනවා ලද යම් සතුට චීවරකින් ලද යම් සේනාසනකින් පින්නපාතකින් ගිලම්පසකින් යැපිල භවනාරාමතාවේ වැඩිවොත් ඒ පුද්දලගේ හිත කවදාකවත් අර්ථියට යට වෙන්නේ කවුරු මොන පැත්තෙන් යනලා කුණු කන්දල් දැම්මත් ඒ කෙහෙල් ගහක් කපලා ඒ කෙහෙල් ගහ උඩ ගලක් තිබ්බත් කෙහෙල් අංකුරේ ගල පෙරලගෙන නැගිටිනවා. අන්න වගේ මේ සන්තුට්ටි භාවය ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක බැලුවොත් ඔය අපි හිතුවට අවුරුදු 2900 කට පස්සේ මේක පිළිුණු වෙලාවක් මලකට කාලවත් නැහැ. ඒකට අපි නිසි අවශ්‍ය ශක්තිය බලය දුන්නොත් අනිවාර්යයෙන් මේක මතු කර ගන්න පුළුවන්. ඒක ඉතින් තම තමන්ගේ ප්‍රමාණය තමයි සිදු වෙන්නේ. නමුත් මේ මේකේ ස්වාමීන් වහන්සේ බුදුහාමුදුර මතක් කළා දෙන්නේ අන්න එවැනි කතා බහුල තැනක ගත කරන්නත් ඕනේ. තමනුත් එවැනි කතාවකට සහයෝගය දක්වලා කටයුතු කළොත් මේ බුද්ධ ශාසනයට අපිට කරන්න පුළුවන් උතුම්ම සේවයත් අපි ශාසනය වෙනුවෙන් බාහිර ශාසනය වශයෙන් කරන අතර ශාසනයකින් අපිට ලබන්න පුළුවන් උතුම්ම ශාසනික සේවාවක් සිදු වෙනවා. එතකොට විහිදෙන සුවඳට තමයි මේ සතුට කියලා කියන්නේ. ඉතින් ඒක නිසා වන භාවනා කරන මේ සීළු දෙනාට මේ සුවඳ ඒ සතුට උදේ ඉඳලා හැන්ද වෙනකන් දවස පුරාම ගත කරගන්න ලැබීමේ තම තමන්ගේ සීල සමාධි ප්‍රඥා අඩුපාඩු සම්පූර්ණ කරගෙන ඒ චේතෝ විමුක්තිය අංග සම්පූර්ණ කරගන්න මේ ධර්ම කොටස ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.